යෝ මෝහෝසෝ අත්ති තස්ස පරිත්තා චේවිසෝත විඤ්ඤේයේසු සද්දේසු සෝ තස්ස ආපාතං ආගච්ඡති පරියාදින්නා දින්තේ වාස්ස චිත්තං කෝපනවාදෝ අදිමත්තායාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කීර රුක්කෝපම සූත්‍රය අනුව තවත් ඊවරක් ඉදිරියට කියන්නයි ඒකම උද්ෘතයක් අදත් දවසේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ ඒ සූත්‍රයේදී සර්වචන් වහන්සේ කිරිගහකට ඇන්නොත් කිරින්නේ යම්සේ කිරින ගතිය යම්සේ සත්‍යක්ද ඒ වාගේ යම් කිසි කෙනෙක් තුල මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේවල් පිළිබඳව රාගය, ද්වේෂය, මෝහය ඇත්තේ විනම් ප්‍රහාණය කරලා නැත්තම් මොන රූපයක් වැදුනත් ඒ කෙනාගේ ඇහැට මොන සද්දයක් ඇහුණත් යාගේ කනට මොන ගඳක් මොන රසක් මොන පහසක් වැදුනත් ඒ වදින වදින වෙලාවේ ඒ හිත පැහැරෙනවා ඒ හිත ඒ රූප ශබ්ද ගන්ධ රස වලට යටත් වෙනවා. ඒවා වහයලාගෙන හිටිනවා. හත්පසින් වැඩ ගන්නවා. ඒක නිකන් කිරි ගහකට උපමා කරලා තියෙන්නේ. එහෙම පෙන්වන්නේ ඒකේ අනිත් පැත්ත නාස්තික පැත්ත පෙන්වන්නයි යම් කිසි කෙනෙකුගේ සංතානගතව මේ රාග ద్వේෂ මොහ නැතිනම් මොන සද්දය ඇවිල්ලා මොන රූපය ඇවිල්ලා මොන ගන්ධ රස පහස ආවත් එයාගේ හිත ඒ බාහිර ආරම්මන වලින් යටපත් කරන්න බෑ. මැඩලන්න බෑ. දාස භාවයටපත් කරගන්න බෑ. ඉතින් මේකේ අද ඉදිරිපත් කරගත්ත කොටසේ තියෙන්නේ රාග ද්වේෂ මොහ ඇති කෙනෙක් පිළිබඳවත් කන සහ සෝත විඥානය සද්දත් පිළිබඳ කතන්දරේ. ඉතින් ඒක නිසා ඒ ලෝකයේ තියෙන ශබ්දවලට තියෙන පෙළඹුම එහෙම නැත්නම් අපි ඒ සඳහා යදොම අපි මේ සංගීත රාව වශයෙන් නාදරටා වශයෙන් හඳුනාගෙන තිනවා ඒක ශිෂ්ටාචාරයත් එක්ක දිගටම ගිය දෙයක් ඒක එකනයි එකන තම තමන්ගේ සංස්කෘතියන් වලට අනුව ඒ ඒ නාදරටා හදාගෙන සංගීත හදාගෙන ඒ අනුව ඉක්කට යනවා ඉතින් ඒක අපි දන්නවා මේ ශිෂ්ටාචාරික ලකුණක් වශයෙන් එහෙම නැත්නම් මේ කාපටා වැටෙන යුද්ධ කරන පරිසරයක හිටින්නේ සාමකාමී හිතක සංස්කෘතික දියුණුවක් වශයෙන් මේ වගේ කර්ණ රසායන සංගීත අදාගෙන කරනවා. නමුත් ඒ ශබ්ද නිසා කොච්චරක් හිත රාග ද්වේෂ මොහ වඩනවද වැඩෙනවද කියලා කිසිම කෙනෙක් ආව පොත් බැීමක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ඉවෙනි පරිසරයක බුදුමනක් නැහැ හිච්ච ඉක්මීමක් ගැන නොදන්නා කෙනෙක් ජීවත් වෙනකොට ඒ කෙනා බොහොම සාධාරණ ජීවිතයක් ගත කරත් ඒ කෙනා කෙරේ දුක එනකොට අසාධාරණ එනකොට ඒ කෙනා මුසුප්පු වෙනවා වික්ෂිප්ත වෙනවා මෙච්චර සාධාරණ ජීවිතයක් ගත කරත් කොහොමද මගේ මේ හිත පෙළෙන කෙලෙස් ඒ වුණත් මේ කෙලෙස් නිසා ඇති වෙන පිළීම ඇති වෙන්නේ කියලා. මොකද එයා දන්නේ නැහැ මේ සද්දයක් අහන හැම වෙලාවකම යෝගී කෙලෙස් උපදින්න ඉඩ තියෙනවා. ඒ සද්ද දෝෂේ නිසා නෙවෙයි. ඒ සද්ද ඇහෙන වනසේ මගේ හිතේ තියෙන මේ රාග ద్వේෂ මොහ නිසා කියලා ඒක නා දන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, හිතන්න පරිසරයක්වත් නැහැ. ඒක තමයි සාමාන්‍යයෙන් අන්ධ අන්ධ භූත ලෝකේ කියලා කියන්නේ. එහෙම නැත්නම් අසෝතවත් පුතක් ජන ලෝකේ කියලා කියන්නේ. ඒකේ නා සංගීතයේ දෝෂයක් දකින්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ලියනවා සංගීතය ප්‍රේණ කරන්න අවනොස්සේකි කියලා. කොහොම පහසුවෙන් වචන පාවිච්චි කරනවා. සංගීතය ප්‍රේණ කරන්න ඕනේ. ඒක තමයි මනුස්සකම. ප්‍රේණ කරන්නේ නැත්නම් ගොරකයා. එයා මනුස්සය. එයා සංස්කෘතිය දන්නේ කියලා කතා කරනවා. නමුත් සර්වචනාචේ ඊට පැත්තෙන් පැත්තකින් කතා කරනවා. ඒක සංගීත නාද රටාවක් වුණත් මොන චිත්තාකර්ෂණීය දෙයක් වුණත් කර්ණ රසායන දෙයක් වුණත් උපදින කෙලස් ප්‍රමාණය ඒ කෙනාගේ මානසික භාවිත ප්‍රමාණය අනුවයි සිද්ධ වෙන්නේ. ඒ නිසා එවැනි සංගීත රටාවක් වුණත් භාවිත මනසක් ඇති කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්නේ හිත මැඩගෙන හිටින්නේ නමුත් අභාවිත මනසක් ඇති කෙනාගේ අනිවාර්යයෙන්ම හිත මැඩගෙන පවතිනවා ඒ නිසා ඒ කෙනා දන්නවනම් අභාවිත මනසක් ඇති කෙනාට මේ නාද රටා නිසා රාගයේ, ద్వේෂයේ, මෝහයේ ඇති වෙන්න පුළුවන්. යාගේ හිත හීන තීන තත්ත්වයටපත් වෙනවා රාගයට මැඩ ගන්න පුළුවන් කියලා. දන්න කෙනා තමනුත් අරස වෙනවා. ඒ වගේම එවැනි සංගීත නාද රට අගය කරන්නේත් නැහැ. ඒක නිසා සර්වචනාංශය සඳහන් කළා තියෙනවා උම්මත්තක මිදම්බික්ක වෙනච්ඡං රුන්නං මිදම්බික්ක වේ ගීතං කියලා. ලෝකේ නැටුම් නටන්නවන්ට පිස්සු කියලා බුදුහාමර කියන්නේ. නම් කිසි කෙනෙක් මේ නැට වෙනවා නතර කරන්න උත්සාහ කරනකොට භාවනා විදීදී තව උඩට නටු පාත්‍ර නටු නටන්න හදනවා නම් වට්ටක නටුම් කටුසු නටුම් ඒක කියන්නේ පිස්සු කියලා. ඒක හොඳට පේනවා ඥාන නටනකොට වැඩිය මේ පිරිමි නටනකොට. ඥාන නටන ප්‍රශ්න නැහැ උන්ගේ නටන්නම උපන් જાති නාටි ගාංගලාවනේ. ඒක තමයි දායතරම රජවරු තියාගෙන හිටියේ සංගීත පුරුදු කරලා නටවනවා. ඒකේ තියෙන ඇඟ හැදිලා තියෙන්නේ නරන තමයි. ඉතින් ඒ විදිහට මේ පිටිමි නටනකොට හරිම ජුගුප්සාවක් එනවා. ඒකට පේන පිස්සුම කියලා. ඉතින් කවුරු හරි කිව්වොත් අයි මේ බුදුජානනාංශයේ මේ උම්මත්තකම දම්බික්කේ නච්ඡං කියලා කියන නච්ඡං කියලා නාට්‍ය කියන අදහස. අපි නෘත්‍ය කියන වචනේ වෙලා දෙන නච්ඡං කියලා. උම්මත්තකම දම්බික්කේ නච්ඡං. ඉතින් කවුරු හරි එහෙම නටනකොට ඉතින් කවුරු හරි ගිනි අඟුරක් පාගත්තාම පෑගෙනකොට උඩ පනිනවා. ඒ වගේ තමයි. දෙදොඩ පව් කියලා හිතනවා සෝරි කියලා හිතනවා. මේ නතර වෙන්න උත්සාහ කරන හික්මවා ගන්න හදන ලෝකේ මේ නටවනකොට සහ නැට වෙනකොට බුදුජනනාංශය දකින්න එක පිස්සුවක් කියලා. උම්මත්තක් කියලා. ඒක අපි ඊයේ පෙරදා කියපු කතාවට සම්බන්ධයි. අද කියන කතාවට තියෙන්නේ රුණ විදම්බික වේ ගීතං ගීතය කියලා කියන්නේ ඇඬිල්ලක්. કોઈ සින්දුවක් සෝපාලාපය. ජීවිතය කියන එක දුකක් තමයි ඒක වෙනම කතාවක්. ඒකට දවස් අලුතෙන් ඒ හින්දු කියන්න ඕනේ. හැබැයි මමත් හින්දුලා ඉඳලා හින්දු කැලේ ටිකක් කියනවා. බණ කියනකොට මොකද එතකොට මේ sannivedanaye බොහොම කිට්ටුයි. බොහොම ලයන්විත විදිහට sannivedanaye කරන්න පුළුවන්. ඒ නිසා බුදුජානනාංශයේත් නවංග සත්තු සාසනයේ Eh, සුත්තං ගෙය්‍යම් ගෙය්‍යා කරනං ගාථායිති උත්තකං ආදි වශයෙන් සුත්ත ගෙය්‍ය ගාථා කියලා කියන්නේ ලස්සනට පද වැදපු දේවල්. සූත්‍ර කියලා කියන්නේ ගාථා සහ eh, ගද්දිය පත්‍ය දෙක එකතු වෙච්ච එක. Eh, ගෙය්‍ය කියලා කියන්නේ ගද්දිය පැත්ත. සුත්තං ගෙය්‍යම් ගෙය්‍යා කරන කියලා කියන්නේ ඔය චුල්ල වේදල්ල මහ වේදල්ල වගේ සූත්‍ර ගාථා ඉති උත්තකාදි වශයෙන් නවංග ශාස්ත්‍රාසනේ එක කොටසක් තමයි බුද්ධ ජනනාංශයේ ඒ ගාථා ස්වරූපයෙන් කතා කරන්නේ මේ දේශනා කරන එක ඊට බොහොම සමානකමක් වගේ පේනවා බැලුව බැලමට පෘ탁 යන පැත්තෙන් මේ පද බැඳු එහෙම නැත්නම් ලිවට තියලා තිබ්බ තින්දු සහ එහෙම නැත්නම් නිසදස් සදස් නිසදස් වගේ තියෙන දේවල් නමුත් බුදු ජානන්සේ ඒ වගේ තියෙන මේ රාග තාල නිසා ඒක රුන්නම් ඇඳිල්ලක් විදිහට තමයි සදාන් කරලා තියෙන්නේ. ඒක නිසා භාවනා කරන කෙනෙක් නාද රට සාසාමේ නැටුම් වලට ප්‍රතිපක්ෂයි. සමාන වෙන්නේ නැහැ. අනිත් පැත්තට යනවා. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා මේ සංගීතයක් සෞන්දර්යයක් එහෙම නැත්නම් රස වින්දනයක් දන්නේ නැති නිසා ඒ භාවනා කරන අයට අපිස් කියන වචනේ පාවිච්චි කරනවා අරස රස කියලා. රස අඳුනන්නේ නැති જાතියක් කියලා. ඒ වගේම අපිච්ච අපිස් જાතියක් කියලා. එහෙම නැත්නම් එවැනි නිර්මාණයක තාගේ කරන දන්නේ නැහැ කියලා සර්වචනාංශයට චෝදනා සීලයෙන් මේ වචන හතකින් බයිනවා. වේරංජ බ්‍රාහ්මණය බයින කතාවෙන් තමයි විනය අටුවාව පටන් අරගන්නේ විනය පොතක් පටන් අරගන්නේ අනික සූත්‍ර සඳහන් කරලා තියෙනවා මෙච්චර ලස්සන ලෝකයක් මේ සංගීත නාදරතාවට නැටුම් වලින් කොට යද්දී මේ සරුවචන් වහන්සේ මේවට විරුද්ධව කතා කරලා තියෙනවා කියලා. ඒකට පුත්‍රජනසේ උත්තර දෙනවා මේ කෙලස් හික්ම වීම පැත්තෙන් බලනකොට මට මේ කෙලස් වැඩෙන පැති වලට මට අනුග්‍රහ කරන්න බෑ. ඒ නිසා ලෝකයා බලන පැත්තෙන් බලලා නෙවෙයි මම මේ කතා කරන්නේ. භාවිත මනසක් ඇති කරන පැත්තෙන් බැලුවොත් ශබ්ද සහ සෝත විඥාණය සම්බන්ධ කරගත්තාම කිසිම කෙනෙක් ගාව Taman දවසකට කරන කතා නිසා සහ අහන දේවල් නිසා කොච්චර කෙලෙස් උපදවා ගන්නවද කියලා දැන ගැනීම හික්මීමක් බව දන්නේ නැහැ. ඒක නිසා මනුෂ්‍යයන් විතරයි කතා කරන්න බලවන්නේ. මනුෂ්‍යයන් විතරයි hina වෙන්න බලවන්නේ. ඒක නොමිලේ හම්බෙලා තියෙන්නේ. ඒ නිසා කොච්චර කතා කරපුවම ඇති වැඩේ මොකක්ද? මොකද්ද ප්‍රශ්නේ? hina වෙච්චාම මොකද්ද ඇති වැඩේ? රිලොන්ට සතුට hina වෙන්න බෑනේ. අපිට විතර hina වෙන්න ඒ නිසා ඒ hina වෙන්න පුළුවන් තරම්. කතා කර බල පුළුවන් තරම් කියන එක තමයි යන රැල්ල. ඒක අදත් එහෙමයි ඉදත් එහෙම. නමුත් ඒ අතරමැද යම් කිසි කෙනෙක් මේ කය වචන දෙක හික්ම ගන්න උත්සාහ කරාට පස්සේ යාට ඒ උත්සාහයට අපි කියන්නේ හික්මනවයි කියලා සීලය කියලා සංවරය කියලා කය වචන දෙක සංවර කරාට පස්සේ ශබ්ද පිළිබඳව ගැඹුරින් දෙන උපදේශ පන්තියක් නිසා මේක ආමන්ත්‍රණය කරන්නේ භික්ෂු භික්ෂුණීට පමණයි. ඒ කියන්නේ මේ වෙනකොට අර මුලින් කියපු කාරණා දැනගෙන ඒ ලෝකයේත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. මේ සංගීතය ප්‍රිය කරන ලෝකයේත් එක්ක ගැටෙන්න යන්නේත් නැහැ. සංගීත විරුද්ධව යුද ප්‍රකාශ කරන්න යන්නේත් නැහැ. ඒගොල්ලෝ එතන හිටියට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම පරිස්සම් කියලා Taman මේ ශබ්ද පිළිබඳව නැත්තම් සෝත විඥාණය පිළිබඳව නැත්නම් මේ කන පිළිබඳව කරන ඊට වඩා ගැඹුරු හික්මීමක් තමයි සඳහන් කරන්නේ. ඒක ඒ නිසා මේක තමහර විටක සංස්කාර කියන පැත්තත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ කය වචන හික්මීමට අදී ඊට යටින් ඊට ගැඹුරින් තියෙන සංස්කරණයක් ඇබ්බැහි හරහා අපි ඒ ඒ සංගීත වලට ප්‍රවීමෙන් ඒ ඒ ප්‍රියම්බිකාවගේ සහ තමන්ගේ වල්ලබැහගේ කටහඬට කැමැති වීමෙන් ඒක සත්තුන්ගෙත් තියෙනවා සත්තු ඒක ආගහන්නේ මේ විහිළුවට නෙවෙයි ඒ ප්‍රේම ප්‍රේම ආලාප තමයි වෙන්නේ. නිතරම යන කොහා කෑ ගහන්නෙත් මේ අපිට අවුරුදු ආවයි කියන්නේ නෙවෙයි. විඥාන සත්ත හොයා ගන්න. ඉතින් ඒ මේ මායාවේ Hindu නෑ හින් මේ සෙන් බුද්ධ ධර්මයේ මාස්ටර් කෙනෙක් අහනවා ඔය ගෙම්බව් උදේ ඉඳලා හැන්දෑව ඉඳලා උදේ වෙනකම් ප්‍රියම්බිකාවට ගාන ගීතය අපිට කොච්චර කරදරයක්ද කියලා. උගේ හොඳම සද්දේ ඔය දාන්නේ. ඒ වයිෆ්ට කතා කරනවා, SMS හරිනවා, ටෙලිකොමියුනිකේෂන් වැඩ යන්නේ. අපිට එන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අලි කරදරයක් විදියට. ඒ වගේ තමයි ඒක අපිට ගන්න එක තමයි හැම සත්‍යෙත්ම මේ සම්බන්ධතාව පවත්වාගෙන තියෙන ආරක්ෂාවල සාලිංගිකත්වය සම්බන්ධ කරගෙන ශබ්දවල ගමන තියෙන්නේ. මනුෂ්‍යය ඊටදී පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඒ ශබ්ද රටාවල් බොහොමත්ම මේ සංකේත හදාගෙන එහාට ගියා ඊට පස්සේ තමයි භාෂාව ඇදලා තියෙන්නේ ඊට පස්සේ තමයි සාහිත්‍ය ඇදලා තියෙන්නේ ඊට පස්සේ තමයි සංගීතය ඇදලා තියෙන්නේ ඉතින් ඒක දිගේ යෑම හුඟක් වෙලාට කියනවා ශිෂ්ටාචාරකම ඉස්සරහට යamak කියලා ඉතින් ඒක බොරු කියන්නත් බෑ මොකද සර්වචන්නාංශිකේ අෂ්ට බ්‍රහ්මස්වරය ඇහුවාම ඒකට හඬට ගහන්න පුළුවන් සංගීතයක් ලෝකෙ ඇත්තෙත් නැහැ සර්වචන්නාංශිකේ දේශනාවේදී ප්‍රති ඒ අෂ්ට බ්‍රහ්මස්වර ඒ කියන්නේ සර්වචන්සේ කතා කරනකොට කතාහඬේ තියෙන මිහිරිකම හරියටම මට කතා කරන්න වගේ ඇහෙන ගතිය හරියටම ඉන්න පිරිසට ප්‍රමාණවත් විදිහට කතා කරන ගතිය හරියටම ඒ කතාවේ තේමාව ඉක්මවන්නේ නැතුව කතා කරන ගති වාගේ ලකුණු 8ක් හැම වෙලාවෙම සර්වචනසෙදී තියෙනවා. ඒ වගේම දෙකක් කතා කරන්නේත් නැහැ. අසත්‍යයක් කියන්නේත් නැහැ. වෙච්ච දෙයක් නයි කියන්නේ. කාට හරි උදව්වක් වෙන දෙයක්මයි කියන්නේ. ඒ අනිත්‍ය දුක් අනාත්ම දේ වුණත් ප්‍රේමනාපෙදිට කේ. අනේ වගේ ලකුණු අටක් බුදුජානනාංශයේ තියෙන ඒ නිසා බුදුජානනාංශයේ රටහඬත් එහෙම මේ කටහඬ ලස්සන නැති නිසා සංගීත අප්‍රිකීමක් නෙවෙයි බුදුජානනාංශය. බුදුජානනාංශයේ අෂ්ට බ්‍රහ්මස්වරය කිසිම කෙනෙකුට අනුකරණය කරන්න බෑ. ඒ තරම්ම සියුම් ඒ තරම්ම කෘත්‍ය සම්පාදනය කරනවා. නමුත් මේ ඊට පරිබාහිරව තියෙන මේ බාහිර ලෝකේ එහෙම නැත්නම් මේ ලෞකික සංගීත පැති වලින් මනුෂ්‍යයන්ට ඇති කරන මේ රාග ద్వේෂ මොහ සහ රාග ద్వේෂ මොහ සහිතයි සංගීතේ ප්‍රිය කිරීම කියන මේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍යසාර කර බලලා සර්වචනංශේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා කෙසේ නමුත් ඒ නිකන් කතාවට කියන එක බුදුම රටේ බොහොම ප්‍රසිද්ධ කතාවක් ලංකාවෙත් උගදිනේ දන්නවා. ඔය අශෝක රජුරවන්ට ඉඳලා කියනවා මේ ඉන්දියාවේ අශෝක රජුට අසන්දි මිත්‍ර කියලා ඉතාමත් ලස්සන විෂවක්. ඒ විෂව බොහොම බුද්ධ ආගමට ලැබී අශෝක රජුට ඉඳලා කියනවා දෙමළ දේවී කියලා තව විෂවක්. ඒ විෂව බුද්ධ ආගම සම්පූර්ණ විනාශ කරලා තියෙනවා. කොට්ටෙම ජයශ්‍රී මහබෝධිනාංශ කපල විනාශ කරලා තියෙනවා. අසන්ති මිත්‍රාව බෞද්ධ පැත්තට නැඹුරු වෙලා තියෙනවා. ඉතින් යාට ඇති වුණාලු ආශාවක් එක විදිහට කියන දොළදුකක් බුදුහාමසගේ කටහඬ අහන. එතකොට අවුරුදු 200 ගණක් පහුවෙලා පරිණිරවාණයෙන් පස්සේ එතකොට රජුරෝ පිරිසකින් අහලා තියෙනවා ඒක අනුකරණය කරන්න පුළුවන් කෙනෙක්. ඒක කිසිම සම්බන්ධයක් තිබිලා නැහැ. ඒ අවුරුදු 200 ගණන ඇතුළත නමුත් පුරোহিত බ්‍රාහ්මණය කියලා තියෙනවා මේ කැලේ ඉන්නව කුරුයි කියලා කුරුල්ලෝ జాතියක් කරවික් කියලා තමයි බුරුම් භාෂාවෙන් කියන්නේ ඒ කුරුල්ලගේ කටහඬ බුදුරජාණන් වහන්සේගේ කටහඬ තමයි ඊට පස්සේ රජුරෝ වැද්දන්ට කතා කරලා කියලා දෙනවා හිමාලයේ මේ වගේ කුරුළු තාම යම් යම් පළාත්වල හැදෙනවා ඒ කටිය සුසු පරිසරවල අහල්ලාගෙන ඉන්නේ කියලා පස්සේ කුරුල්ලෙක් කරගහන ආවලු ඒක ආයසභාට දිනාට පස්සේ සබකෝල ගැටේ නිසා කතා කරන්නතුළු කලබල වෙලා තියෙනවා. ඊට පස්සේ පොරොයිදර කියලා තියෙනවා මේ කුරුල්ලෙක් බොමට අල්ලගත්තා. ඒ සතා සද්ද කරන්නේ මොකද සබකෝල වෙලා ගමේ නැත්නම් නගරයට ආපු නිසා රාජධානියට ආපු නිසා ඊට පස්සේ මොකද්ද කරන්නේ ඊට පස්සේ කෝල්ුවේට පැත්තක කන්නඩි කැල්ලක් තියන්න ඒකට ඒ වගේම එක්කෙනෙක් පේනවා දෙන්න දැක්කට පස්සේ කතා කරන්න කියලා. ඊට පස්සේ එහෙම අනිත් පැත්තේ තිබ්බට පස්සේ ඒ කුරුල්ල අර දැකලා තියෙනවා මම වගේම තව කෙනෙක් ඉන්නවා. එතකොට එයා ඒ කුරුළු නාදය කරවි කුරුළු නාදේ නදනකොටම මම මේ අසංජ මිත්‍රාව සෝවාන් මාර්ග ඵලයටපත් උනා කියලා කියනවා. ඒ කටහඬ අහඬ ඒ තරම්ම යාගේ ග්‍රන්ථි ස්ථාන හිර වෙලා තියෙන්නේ බුදුජානනාථ කෙරෙහි තිබුණු ශ්‍රද්ධාවේ. ඉතින් ඒ නිසා මේ වගේ මේ සංගීතයට විරුද්ධ බවක්, නාද රටාවට විරුද්ධ බවක් නෙමෙයි යම් තැනක යම් සංගීතයක්, යම් සද්දයක්, යම් බණක්, යම් කතාවක්, යම් පණිවිඩයක් රාග ද්වේෂ මොහ දුරු කරන පැත්ත තියෙනවා නම් ඒකට නෙමෙයි මේ බුද්ධ ජානක කතා කරන්නේ. බුද්ධංශ කතා කරන්නේ තමන් කතා කරනකොට ඒකෙන් තමන්ගේ හෝ අනුන්ගේ තියෙන කෙලෙස් කැපෙන්නේ නැති පැත්තට නම් යන්නේ ඒක නොකටයුතු කතා. ඒ නිසා බුදුජානනාංශයේ නාතරටකට ඔබ කතාව ගත්තොත් ඒකට සත්‍ය භාවයේ තියෙන්න ඕන, තත්ත්‍ය භාවයේ තියෙන්න ඕන, ප්‍රිය භාවයේ තියෙන්න ඕන, අර්ථ සිද්ධිය තියෙන්න ඕන වෙලාව දක්වන්න ඕන. කතා කරන්න නම් ඒක වෙච්ච දෙයක් වෙන්න ඕන. නිකන් හිතුමනාප භූත කතා, ගුඪ කතා කතා කරන එක ඒව බුදුජානනාංශයේ කරන්නේ නැහැ. තාච්චක් ඇති වෙච්ච දෙයක්. ඒක සත්‍ය වෙන්න ඕන. ඒ ඇති වෙච්ච දේ අතිශෝක්ති කරන්න එපා. ඇති වෙච්ච දේ අව탁සීරු කරන්න එපා. ඇත්ත දේ ඇති හැටි කියන්න. ඒ වගේම අර්ථ සංහිතා. ඒක අහන කෙනාට අර්ථය සිද්ධ වෙනවා. එයාට මොකක් හරි පණිවිඩයක් තියෙනවා. ඒ වගේම ප්‍රියංමනාපන් ඒකෙන් එයා ඒක අහන්න රුචි භාවයක් ඇති වෙනවා. අහන්න දැක අකමැති වෙලාවේ බුදුබණවත් ඕනේ නැහැ. දැන් ඒ නිසා අපි දන්නවා මේ පිරිත් ධර්ම දේශනා එහෙම නැත්නම් ඒ වගේ දේවල් කට්ටියට අහන්න කියලා ඩවුට් ස්පීකර් දාලා අහන්න සලසන. අහන සලසුවාට ඒ අහන කෙනෙක් නැත්තම් ඒ ධර්මයෙන් එච්චර අගයක් ආඩම්බරයක් නෑ. ඒකකොට සද්ද දූෂණයට වැටේ. එතකොට අන්‍යගම කට්ටිය දොස් කියන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ භාෂාව ඊට වැඩිය සද්දෙන් දානවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නකට යන්නේ නැතුව අර්ථ සිද්ධියක් සිද්ධ වෙනවද කියලා නැත්තම් කියන දේ තේරුමක් තියෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ කාලය සලකන්නේ කියලා කියන බුදුරජාණන් වහන්සේ. අපි එනකොට මගදී අහාවා ගුණවත් බන්දි ගුණරත්නගේ ධර්මදේශනාවක් බෝධිරාජ සූත්‍රයේ බොහෝම ලස්සන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මම යමක් කියනනම් භූතං තච්ඡං අත්ථ සංහිතං ප්‍රියං මේ කර්ම ඔක්කොම තේදි මම වෙලාව බලන කතා කරන්නේ. ඉතින් ඒකත් එක්ක බලනකොට මේ ජන සමාජයේ අද තියෙන මේ අයියොඳයියි අපි අතර තියෙන මේ කතාවයි බලනකොට අපි නිතරම බලන්න ඕනේ ඔය කියනට භූතන්තච්ඡං අත්ථ සංහිතං ප්‍රියං කියන දේවල් බැලුවොත් කතා කරන්න දෙයක් නැහැ. විච්ඡ දේමයි කියන්නේ ඒ විදිහටමයි කියන්නේ වැඩිපුර අතිශෝක්ති දාලා කියන්නේත් නැහැ. ඒ වගේම කියන එකකට මේකේ පණිවිඩයක් යනවා. ඒ කියන්නේ බුදුබණක් කියවෙනවා. ඒකනත් මනාපයි වෙලාව බලලා කියන්න ගත්තොත් අපිට ගොඩාක් කල්පනා කරන්න වෙනවා වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා. මම මේ කරන වචනය මේ මේ ගුණවත් වලට වැටෙනවා. එහෙම නැහෙනේ ඒක සම්පප්පලාපයකට වැටෙනවා. යෝකේලමකට වැටෙනවා. ඒක තමයි මුසාවකට වැටෙනවා. ඒක පරිසවචන කරනවා. ඒක නිසා මේ වෙලාවේ ජන සංගණික ගණනයක් ගත්තොත් අපායට කියලා තියෙන වැඩි පිරිසක් අපායට කියලා තියන්නේ කාය දුස්චරිත නිසාවත් මනෝ දුස්චරිත නිසාවත් නෙවෙයි වචී දුස්චරිත නිසා. වචී දුස්චරිත නිසා. ඒ නිසා දුස්චරිත 10න් 4ක් වැටෙන වචී දුස්චරිත වලට. තුනක් කාය දුස්චරිත, තුනක් මනෝ දුස්චරිත. අපි එච්චරම සතුම් මරන්නේ අපි එච්චරම හොරකමින් කාය දුස්චරිත කරන්නේ අපි ඒ තරම්ම කාමීච්ඡාචාරයට යටෙන්නේ නැහැ. ඇටෙන්නේ නැත්තේ ඇති එකන දෙන්නේ මට අහුවලා නැහැ තාම. නමුත් වචනේ නම් කිසිම කෙනෙකුට අනුකම්පා කරන්න බෑ. මොකද ඒක පිළිබඳව අපිට සීමාවක් නැහැ. සීමාවක් නැහැ. හොංකන් දීම සහ හොංකන් දුන්නේ නැත්නම් සද්දකට අහුන් නැත්නම් හරි පාළුයි අපිට. පංචකණ්ඩාටක් නැහැ වුණොත් අපිට නිකන් තනිකන් දෝෂයකට එනවා. ඒ නිසා එක්ක රේඩියෝ එකක් දාන, එක්ක ටෙලිෆෝන් කරනවා, නැත්නම් රෙකෝඩ් කරපු එකක් අහගෙන ඉන්නවා. මේ විදිහට අපි කොහොමකින් හරි ගෝසාවක් ඇති කරගන්නවා. ඊට නැත්තම් අපි ගිහිල්ලා වෙන කෙනෙකුට කතා කරකට ඉන්නවා. ඉතින් ඒක සම්බන්ධයෙන් දන්නවනම් යම් කෙනෙක් රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් සහිත හිතකින් යුක්තව සෝත විඤ්ඤය සාධ්‍යයක් අරමුකම් දෙනකොට අනිවාර්යයෙන් මේ ඇහෙන දේ මෙයාගේ හිත මැඩ ගන්න. යටපත් කරනවා. අපි ඒ සාධ්‍යයට දාත වෙනවා. ඒ කියන්නේ අපි අදහනවා. ඒ කියපු දේ අදානවා ඊට පස්සේ ඒකට විරුද්ධ නඩු කියනවා කොච්චි මං අවති මං අජිනි මං අහනති මේ මට අරයට මෙහෙම කිව්වම ආව මේ විදිහට ජයගත්තා මට මෙහෙම වචන කතා කරයි කියලා ඉතින් දිගින් දිගට දිගින් දිගට නඩු ඒක කපිට කාට හරි ඒක කියනකම් ඇඟට උනවා දැන් කවුරු හරි මට බැන්න ඉතින් ඔක ඔතනින් ඉවරනේ ඒකේ මනුස්සයෙක් කතාවත් එක්ක ඒකේ බෑ අපිට ඒක බැනව තව කෙනෙකුට කියන්න ඊටසේ එයාත් එකට දූෂණේ උනේ නැත්නම් ඇඟට උනවා. ඌ ගණන් ගත්තේ නැත්නම් බීරියලියට වේනා ගායනා කරා වගේ අපි මොනක් කියවට අහන්නෙත් නැහැ කියලා ඒ මනසට දෝෂ කියන. ඒ මනසත්තල පොල්ලක් කරන ගහන්න යනවා හොඳම යාළුවා. මේව තමයි අපි අපේ යාළුවෝ තෝරන්නේ. මේව තමයි අපි මේ මේ කෙලෙසේ වඩන්නේ. බෝ කරන්නේ. ඉතින් ඒක පිළිබඳව කවදා හරි අපි පොත් බැීමක් කරන්න පටන් ගත්තොත් උදාහරණයක් වශයෙන් නැගිටලා පැය කීයක් යනද පළවෙනි වචනේ විඳින්න කියලා. සමාජශීලී ජීවිතයේ එක විනාඩියක්වත් අන්න ඉස්සලා සමාජ සද්දයකට තමයි හැරෙන්නත්තේ. Taman උදේකලාව තියෙන මනුස්සයන බලනවා උදේ නැගිටලා පැය කීයක් යනවද පළවෙනි වචනේ බින්දින්ද ඒ තරමම හිත හරියම නිෂ්කලංකිත තියෙනවා. බින්දින්න පටන් ගන්නතර පස්සේ ඉතින් ඊට පස්සේ හැන්ද වෙනකන් ඒ ඒ අබ්බැහිය යනවා. ඒක නිසා පින් කරන්න ඕනේ. අපිට තනියම නිදා ගන්න ලැබේවා. තනියම අවදි වෙන්න ලැබේවා. ඒක නිසා මේ හොලිවුඩ් නිලියකින් අහවලු බඳපු ජීවිතේ නොබඳපු ජීවිතේ වෙනද මොකක්ද? කිව්වලු නොබඳපු ජීවිතේ ඇඳේ දෙපැත්තෙම බහින්න පුළුවන් කියලා. අර කතා කරන්න ඕනේ. මේ පැත්තෙන් බයින්න පුළුවන්, මේ පැත්තෙන් බයින්න පුළුවන්. බැඳපු ජීවිතය කියන්නේ එහා පැත්තට ගියොත් කචයි. එක පැත්තකින් තමයි බහින්න පුළුවන් එන්නේ උදේ මාන්ද උනා කියලා good morning කියුවේ නැත්නම් එතන ඔරොප්පුවක්. ඉතින් අවුල්. ඒක නිසා ඒ මාතුක මාතා කතාවේ ලියලා තියෙනවා. ඒ හාමුදුරු 39 ගිහිල්ලා කැලේක බණ භාවනා කරනවා. ඒ මාතුක මාතාගේ දුව පුතා තමයි ගමේ ගම්මුලා දැනි. එයා කෙටන සංඝයට මේ කැලේ කුටි ටික කඩාන ඉඳී කියලා. අම්මා කිව්වලු මම මේ සංඝරත්න වල කෑම හදලා දෙන්න. ඉතින් හැමදාම උදේ හවස දාහනේ හදලා හදලා කැපකාරය ඇති පිටක් කරන ගියාට පස්සේ කවදාද කැහවල කැපකාරයෙන් කොහොම තැනන්ද මොකද කරන්නේ ඊට පස්සේ කොල්ලේ ස්වාමීන් වහන්සේලා මේ බොහොම පිරිසිදුව සුද්ධ කරගෙන එතෙන් වෙලා ඉන්නවා මට යන්න බැරිද කියලාලු අම්මා. ඒවලු යන්න පුළුවන් මම අපි ඊළඟට ගෙනියන වෙලාවට දාන ගෙනියනවා කියන්නේ. ඉතින් අම්මා උදේ දාන දවල් දාන්නේ හදලා ඊළඟට ගත්තාම කපකාරත් එක්ක ගියාට පස්සේ සම්පූර්ණ කැලේ තන්නේ ක්‍රම නිසද්දයි. කිසිම කතාවක් නැතුළු. ඒක අම්මට දැන් හරි මොකක් හරි අප්සෙට් එකක්. මේ මේගොල්ලෝ අද රණ්ඩු වෙලා දන්නෙත් නෑ. මොකද කතා කරන්නේ නැත්තේ කියලා. කපකාරවරු කලබල කරන්න එපා. මෙතෙන් යන් අපි පාත්‍ර සලාට ගිහින් ගෙඩිය ගහපුවාම සංගලාංශ පඩි කියලා. එයා කරන වැඩේ. ඉතින් මෙයා ගිල්ලා ගෙඩිය ගැහුවා. ඊට පස්සේ පාරවල් 30කින් සංඝයා 39ක් ඇවිල්ලා අරකේ වාඩි වුණා. දෙන්නට දෙන්න කතා නැහැ. ඉතින් අම්මා ගිහිල්ලා ඔක්කොම පින්න තිලම්පත පූජා කරලා ලුකුආම්දුනේවල අද ඕගොල්ලෝ රණ්ඩු වෙලාද එයි මේ කතා නැති කියලා. ඉතින් ලුකුආම්දුරෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වෙලාවේ කවුරු හරි කියලා බස්කොල නෑ මේක අපේ වත. අපි දන්නවා කතා කිරීම ගොඩක් අපසල් වෙනවයි කියලා ඒ නිසා අපි කතා කරන්නේත් නැහැ උන් කන් දෙන්නෙත් නැහැ. අවශ්‍යකුත් නැහැ. ආවා මේක පූජා කරා කටයුතු සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ ඕල් දැන් එහෙම කතා නොකර කෙලස් නොකර ඔයගොල්ලෝ මොකද කරන්නේ කියලා. ඒගොල්ලෝ අපි බාහනා කරනවා. මොකද බාහනා කරන්නේ? බාහනා කරන කියන්නේ මේ කාර්මුණක හිත තියාගෙන. මොකද ඒ කාර්මුණ කියන්නේ? යන්නට ඕන නම් දෙතිස් කුණකුණක් ගන්න පුළුවන් කියලා අර ලොකු පාසක ලොකු ස්වාමීන් වහන්සේ ඒ අම්මගේ කතාව අනුව කමටහන් දීලා තින්නේ අම්මා ගිහිල්ලා උයන ගමන් කපන ගමන් පොල් ගාන ගමන් දෙතිස් කුණ වේ භාවනා කරනකොට ඒ අම්මට ඇති වෙච්ච ඒ කමඨාන් මුදුන්පත් වීම නිසා අම්මා හිතුවටත් වැඩි ඉක්මනට සෝවාන් සකදාගාමි අනාගාමි මට්ටමට යනකම් හිත දියුණු කරගෙන තියෙනවා මොකද අම්මා උදප්පස්ථානි කරලා තියෙන බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව අර ස්වාමීන් වහන්සේලාත් එන ආශිර්වාද නොකරට ඒ ස්වාමීන් වහන්සේලා දන්නවා 39කට උදේවස දාණෙ දෙන්න එකම්ම කෙනෙකුට සෙල්ලමක් නෙවෙයි. ඉතින් මේ පින ඊට පස්සේ අම්මා කල්පනා කරලා බලලා තියෙනවා යකෝ දැන් මම මේ කුසියම උදේවස දාණෙ වෙන ගමන් මම මෙච්චර කමටහනක් කියන කාරණා භාවනා කරලා මම මෙතෙන් ආවෙන මට කමටහන් දීපු ආන්තරෝ කොච්චර දිනුනාද කියලා බලන්න අම්මට තිබිලා තියෙනවා පරිචිත්ත විඥාන බණෝට එක හාමුදුරුවෝ එක සෝවාන් වෙලාවක් නැති. අම්මා කල්පනා කරන බැලුවලු මොකද මේ කාරණාව කියලා. බලනකොට මේ හාමුදුරන්ට සප්පාය කරන්න හම්බෙලා නැහැ. දාන ටික ඒ ඒ කෙනාට ඕනේ රසමත උරුලෑ. පහසුකම් නැහැ. ඊට පස්සේ අම්මා කරපු දේ හිත බලලා ඒ ඒ කැම සකස් කරලා දීම නිසා ඒ 39ම වස් කාලය ඇතුළත තනතරගේ මාර්ගඵල සාක්ෂාත් ඒ නිසා ආමුදුරන්ට ඕන තමන්ට ඕන දේ අම්මලව කරගන්න මේ කතාව කියනවා අපි. අපි වණ කතාවේ තියෙන එක නෙවෙයි. වණ කතාවේ තියෙන වෙන කතාව මම මේ කතානුකර හිටපු කතාව කියන්නේ මට ඕන ඕනේ. ඉතින් මං කිව්වේ අපිට ඕනේ නම් ලුණු ටිකක් එහෙම වැඩි කරගන්න උම්මලකට කැලක් එහෙම දාගන්න. ඉතින් අම්මලාට ওই බණ කිව්වට පස්සේ අම්මලා උම්මලකට නැත්තම් කැවුත්ත කපලා හරි ගන්නවා. ඒකයි කතාවේ තියෙන අපි නැත කරමු. කෙසේ නමුත් ඒ ආරණ්‍ය වාසී වෙන්නකොට ඒ ස්වාමීන් වහන්සේලා බුද්ධ විඳින ලොකුම සේවය තමයි ඇහෙන සත්‍යයක් කුරුළු සත්‍යයක් අගක සත්‍යයක් මිස මනුස්ස කතාවක් අහන්න කැමති නැහැ. ඒ වගේම කෙනෙක් බනවන්න කැමතිත් නැහැ. කෙනෙකුට ආමන්ත්‍රණය කළා කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක අර පෑදීwidetilde බොරදී එකතු කිරීම. ඒක නිසා මේ නිශ්ශබ්ද භාවය උද්දකලාවක් විවේකයක් විස්රාමයක් කියන පද පොකුරු පද වශයෙන් ගන්න පුළුවන්. යම් කෙනෙක්ගේ නිශ්ශබ්ද භාවය දන්නවනම් ඒකෙන් අදහස් කරන්නේ මේ කවුරුත් එක්ක නුරුස්නා ගතිය. එහෙම නැත්නම් කාට හරි මේ ඉඟි කරනවා. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය තමයි අදිවාදීතු භගවතුන්හි භාවේන කියලා. බුදුරජාණන්සේ මොන දෙයක් හරි කියලා පිළිගන්නොත් ආර්ධනාවක් කෙරුවොත් නිශ්ශබ්ද හිටියොත් ඒ කියන්නේ පිළිගත්තා. ඉස්සත හිටිය තාර්ගන බාරගත්තා. යම් මේකෙන් බැරි නම් විතරක් කියනවා මට කලින් කරපු ආර්දනාවක් තියෙන නිසා මට මේ ආර්දනාව බාර ගන්න බෑ. කියන්නේ කියන්නේ බැරිකමක් තියනවා නම් විතරයි. ඒක නෙවෙයි සාමාන්‍ය සමාජයේ තියෙන බැරි වුණත් කතා කරනවා පුළුවන් වුණත් කතා දැන් සංග සමාජයේ එකතු වෙනාට පස්සේ කවුරු හරි යන්ත්‍රයක් කියලා කියනවා මම මේ යෝජනාව ගේනවා සංගයකට ඉච්චා මෙහෙම අපි වැඩ කරන්නේ මේ යෝජනාවට අකමැති නම් විතරක් කතා කරන්න නිස්සද්දව හිටියොත් සම්මතයි කියලා මම යනවා ඉදිරියට කියලා ඒ මොෂන් එකක් දාන්න. සංගයට කතා කරගෙන මම මේ යෝජනාවක් කියනවා සංඝයාත සම්මති විය යුතු යම් කිසි කෙනෙක් අකමැති නම් අත උසලා කතා කරන්න නිස්සද්ද භාවයෙන් හිටියොත් මම මේක අනුමතයි කියලා බාර ගන්නවා. නිස්සද්දයි අනුමතයි ආවරයි නිස්සද්දයි අනුමතයි දයවරයි නිස්සද්දයි අනුමතයි තුන්වරයි ප්‍රශ්න ගියා ඊගා ප්‍රශ්න ගියා. ඉතින් බොහෝ මික්මන් යෝජනාවක් දාලා අරගෙන යන්නේ. දැන් මේ කී සමාජයක් ගත්තොත් විරුද්ධ වුණත් කතා කරනවා කැමති උනත් කතා කරනවා. ඉතින් ඒකට මේ ගුණයක් නෑ අපිට ගන්න බෑ මේ කතාව නතු කර ගන්න බෑ. ඉතින් ඒක නිසා මේකත් එක්කම මම මේ කියපු වචන ටිකත් එක්කම sannivedana කියන පදේ ඒවා එළියට. සංවේදී කියන්නේ කියන්න ඕන දේ අරට වැටුණාද කියලා. වචන වැඩි වෙන්න වැඩි වෙන්න කවදාකවත් වැටහිම වෙන්නේ නැහැ. වැටෙනවනම් අපි කරන short to the point short and sweet කියලා. කියන දේ හරියට කිව්වා. වැටුනේ නැත්තම් ඉතින් කොච්චර වචන කිව්වත් වැටෙන්නේ නැහැ. ඒ නිසා උනාට වැඩි වචන ප්‍රමාණයක් පාවිච්චි කළා සරල දෙයක් කියන්න හදන එක කියනවා ප්‍රපංචකරණය කියලා. කෙටියෙන් කියන්න පුළුවන් දේ වටවලල්ලෙන් දාලා පටලවල කියවනට අතිශෝක්තිය එමෙතන වර්ණ කතාව එහෙම නැත්නම් අලංකාර කතාව වුණාට බුද්ධ වචනේ තියෙන්නේ ප්‍රපංච කර්මනේ. කෙලිම කියන්න ඕනේ කිව්වා අතිරේක කතා නැහැ. එතකොට පරිසර දූෂණය අඩුයි කෙලිම සංවේදනය වෙනවා. ඉතින් ඒක ගොඩාක් පුරුදු කරන්න වෙනවා. ගිහි භාවනා මධ්‍යස්ථාන වල. ගියන් අතර ওই භාවනා කරන්නේ කල්ලල යන්නේ නැත්තේ ඉස්සරහට යන්නේ නැත්te වෙන මොකක්වත් නිසා. ඒක කාගවත් වීර්ය අඩුකමක්වත්, ශ්‍රද්ධාව අඩුකමක්වත් ඒ මොකක්වත් වෙන්නේ තියෙන්නේ හොදවදම ඩිදාන. යන්තම් කරගන්නකොට ඒක වැඩිගෙන එනකොටම කාට හරි දීලා කතා කරනවා. එහෙම නැත්නම් කවුරු හරි කතා කරනවා. ඉතින් කතා කරන පස්සේ අර අවුල් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රපංචකරණය කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත ඒවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිම අඩිය තමයි ප්‍රපංච කර්මයේ තියෙන්නේ. කියන්න ඕනම නම් විතරක් කියන්න. නැත්තම් නිකන් ආවට කියලා කතා කරන්න යන්නත් එපා. කියන්න ඕනක short and sweet. හරියට පොයින්ට් එකට කතා කරා. එච්චරයි. ඒක වෙනවා නම් මේ යෝග ජීවිතය තුළ දෙවියොත් බයයි, බ්‍රහ්මියොත් බයයි, රජුනොත් බයයි, කවුරුත් බයයි. මේ ඕනට ටික කතා කරන්න ගියාට පස්සේ ඉබේම හැලු බවටපත් ඒක උගාවක් අමාරුයි හැබැයි කාය දුස්චර්ය බේර ගන්නවා වගේ එහෙම නෙවෙයි වචී දුස්චර්ය බේරගන්නේ මොකද කටවට කර රටවට කර වැට බැඳගත් මේ කොටේ වට බැඳින්න බෑ අන්තික අපිට තියෙනවානේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියලා එකක් ඒසව ඕන තරම් කතා කරන්නේ කතා කරාට ඒ කතාවේ අර්ථ සිද්ධියක් වෙනවද නැද්ද කියලා බලන එකම සතා යෝගාවචරය විතරයි අනේ කිසිම කෙනෙක් ඒක පිළිබඳව වගවීමක් වෙන්නේ ඒක නිසා සර්වචන්නාන්තේ මේක කියලා දුන්න විතරක් නෙවෙයි පුදුමාකාර ආදර්ශ ඇති කරලා දුන්නා මේ එක පැත්තකින් වචනය විපහාරය නැත්නම් වචනේ බින්දෙන ගතිය නැත්නම් කටහඬ එළියට දාන ගතිය ඊට පස්සේ අතුලින් ඒකට උදව් වෙන විතක්ක ਵਿਚාර දෙක වචනයේ ඡාරය වචනේ හටගන්න තැන තමයි විතක්ක ਵਿਚාරය. විතක්ක ਵਿਚාර මල පැන්නට පස්සේ තීමා පැන්නට පස්සේ තමයි විතක්කෙත්තා ਵਿਚාරෙත්තා පහචම් බින්දෙහිටි කියලා කියනවා. හිතලා තමයි වචන කතා කරන්නේ. ඒ නිසා ඊට කලින් යට මට්ටමේ tire පිටිපස්සේ මේ විතක්ක ਵਿਚාර වැඩ කරනවා. ඒ ටික සීල ශික්ෂාවට අහු වෙන්නේ. සීල ශික්ෂාවට අහු වෙන්නේ විතික්‍රමය වුණාට පස්සේ වචනයක් උනාට පස්සේ බොරුවක් නම්, කේලමක් නම්, හිස්වචනයක් නම්, පරුසවචනයක් නම් විචික්‍රම කෙලෙස් බාටපත් වෙනවා. නමුත් ඒක ඒක හැදෙන්න ඉස්සලා හිතේ කැකෑරෙන වෙලාවට ඒකට කියන්නේ විතක්ක ਵਿਚාර කියලා. වචී සංඛාර කියලා කියනවා. ඒ වචී සංඛාර භාවනා ජීවිතයේදී පාවිච්චි කරලා බලපුවාම අද අපි සාකච්ඡා කරපු ඊයේ සාකච්ඡා කරපු ප්‍රශ්න චාරාත්මක වැඩ පිළිවෙලට අපිට නිදර්ශන ගන්න පුළුවන්. කොත්තනදී වචී සංඛාර නැත්නම් විතක්ක ਵਿਚාර අපි භාවනාදී යොදනවද කොතනදී නොයදනවද කියන එක උගාක් අමාරුයි හරියටම ඉරැඳලා පස්තර කළ පෙන්නන එක ඒ මොකද ඒක අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නත් ඕනේ අවශ්‍ය නැතිලාට ඒක අහලන්නත් ඕනේ ඒ නිසා ඒක වඩුවකට අවශ්‍ය උපකරණයක් වගේ අවසාන නිෂ්පාදනය නෙවෙයි උපකරණ අවසාන නිෂ්පාදනය හදාන්න ගන්න උපකරණයක්. අන්නේ උපකරණය වඩුව ළඟ තියෙන ඔක්කොම උපකරණ හැම වෙලාවෙම වැඩ කරන්නේ. අවශ්‍ය දී කියුවා ඉස්පස්සේ ආරම්භ කරනවා. අන්නේ වගේ භාවනා කරගෙන යනකොට භාවනා ජීවිතයට ගත්තොත් අපිට මේ පෞද්ගලික දවස් තුනේම අපි වෙච්චර සාකච්ඡා කරන්න ගියේ නෑ. ගිය ගොඩාක් මේ භාවනා කළ සතිය හැදිච්ච හිතක ක්‍රියාකාරකම් වලට අපි අහුම්කම් දුන්නේ. නමුත් අපි මුල් ටික ගත්තොත් යම් කිසි කෙනෙක් කවදා හරි දැනගෙන මේ නගරේ වාසය නැත්නම් රාජධානි වල වාසයේ කතාවල සීමාවක් නැහැ. ඒක නිසා අපිට తాවකාලිකව හෝ කමන්නේ අරණියකට රින් ගන්න වෙනවා, ගහක් වලට යන්න වෙනවා, ශූන්‍යකාරයකට යන්න වෙනවා. එතනදී කලින් සරසම් කරගන්න මෙන්න මේ විදිහට අපි හැසිරෙමු. එකිනෙකාට කතා කරන්නේ නැහැ. ওই මාතේ මාතාවේ කතා වගේ ලොකු ආම්ලෝ කියලා මේ මේමයි ගිහියකට පතෙන්න දාන තියෙනවා බෙදා ගන්න බල ගන්න යන්න. පිළිපද තියෙනවා බල ගන්න ගන්න යන්න. එච්චර. එතකොට මේක ලස්සන්ට අමුදා කඳුලක් වගේ හැදෙනවා. ඉතින් ඒකට මොකදනේ කැමති නෑ මොකද එතකොට ඔක්කොගෙම රුචි අරුචිකම් අංග සම්පූර්ණ වෙන්නේ නෑ. ඒක ඇලියපත් ගන්න වෙනවා. එල්ල දෙන පැතුක බුදියන්න වෙනවා. එකම කාලසටහනට එකතු වෙන්න වෙනවා. ඒකට කවුරක්වත් කැමති නෑ. ඉතින් ඒ නිසා එහෙම තත්ත්වයක් තියදී වැඩමුළුවකට ලියාපදිනවා කියන්නේ විශාල කැපකිරීමක්. ඒ විශාල කැපකිරීම කරාට පස්සේ අපි කිවිස ගන්නවා. මෙයින් පස්සේ අපි කතා කරන්නේ මේ මේ විදිහට වැඩ කරනවා කියලා. එහෙම කරුවට පස්සේ අපි වචී දුච්චරිතෙන් බේරෙනවා. ඊටසේ ගුරු කියන්න වෙලාවක් නැහැ, කියලා කියන්න වෙලාවක් නැහැ, පරිසවචන කියන්න වෙලාවක් නැහැ, සම්පප්පලව කියන්න වෙලාවක් නැහැ, වචන නැහැ. නමුත් ඉඳගත්තට පස්සේ ඇතුළත කතාව පරණ විචේවා කරන්න තියෙන දේවල් වෙච්ච සිද්ධියක් පිළිබඳව හදිස්ස ගන්න බැරි දේවල් ඉතින් ඇතුළත කතාව වෙන්න පටන් ගන්නවා. මේ ඇතුළත කතාව අපි මේ විතක්ක ਵਿਚාර වල නරක පැත්ත. ඒකට කියනවා මිච්ඡා සංකප්ප කියලා. ව්‍යාපාර සංකප්ප රාගතිසිත, ද්වේෂනිසිත අභි මේ සංකල්ප මිච්ඡා සංකල්ප වැඩෙන ඒ තුනෙන් තමයි අපේ හිත නිතරම වැඩ කරන්නේ වචනය නතර නොකර අපි ඒක සඳහා ප්‍රයත්නයක් නොකරොත් අපේ හිතේ කොච්චර ඇතුළත දඩමලුකම තියනවද කියලා කිසි කෙනෙක් දන්නේවත් නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් හීනෝලේ ওই වචනේ දඩමලුකම තියෙනවා. නමුත් අපි වචන කතා කරන නිසා භාවනා ආරමුණට හිත නොයදුන නිසා හික්මීමට ලක් නොකරන නිසා ඇතුළත කතාව මේ කාපට් එක යට තියෙන දූවිලි වගේ. ඒ කාපට් එක උඩ තියලා දැම්මට යට මේකේ මණ්ඩි එකතු වෙනවා දූවිලි. ඒ වගේ ඇතුළත කතාව අහුවෙන්නේ නැහැ. කවදා හරි අපි අරණේගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වුණාට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා මේ හිත පුදුමාකාර කතාවකට යනවා. අරමුණකට හිත තිබ්බ ගමන් ඒක පිටියක් මත වතු කරු පහන් දැල්ලක් වගේ එහාට වැයෙනවා මෙහාට වැයෙනවා ආරසුලම් වදිනකොට කවදාකවත් පහන් දැල් කෙලින් හිටින්නේ නැහැ ඒත් තමයි මෙහෙර කරා ඉතින් මේක හරිය අවුලක් හැම යෝගාවචරයම කතා කරනවා වාඩි වුණාට පස්සේ සමහර පුදුමාකාර හිතිවිලි තෝගයක් තියෙනවා පුදුමාකාර ඇතුළත කතාවක් තියෙනවා ඒක හරියට භාවනා කරපු නිසා එකක් වගේ නෑ එදිනදා ඉන්නකොට ඊට වැඩිය ගුරුසු දෙයකට හිත ගිහිලා තියෙන වචන වලට එක තැනකට එල්ල වෙලා නෑ අරමුණකට ලක් වෙලා නැහැ. ඒ නිසා කොච්චර ඇතුළත කොදි කතාව තියෙනවද දන්නේවත් නැහැ. ඒ නිසා ආරණ්‍යකට ගිය ගමන් රුක්කමූල වෙච්ච ගමන් ශූන්‍යකාර වෙච්ච ගමන් යම් වෙලාවක අපේ හිත ඒකාරවට දාන්න ගියාට පස්සේ අර කැලේ හිටපු මීහරකේ ගොමියෝ කුළුහරකේ ගම්මැද්දේ කෙනාලා බැඳගත්තා වගේ අර කැලේ ඉනකන් ෂෝක් එකට හිටියා මේක. වනචරණ ගම්මැත්තට ගත්ත ගමන් පුදුම දෙයක් දානවා. ඉතින් හැම දිනම හිතනවා මේ මගේ හිතේ තියෙන වල්ගතිය කියලා. නෑ ඔක්කොම නැතර. කිසිම කෙනෙකුට මේ නන්නත්තර වෙච්ච හිත පිස්සු වතුරු හිත අරමුණට දාපු ගමන් ඒකේ ඉල්ල කවදාකවත් හිතෙන්නේ නෑ. එහෙමනම් ඉතින් සර්වචනාංශ දුෂ්කර ක්‍රියා අවුරුදු 6ක් කරන්නේ නැතුව ගිහිගේ අතරපු දවසම නිවන් දකින්න දෙන්නේ මේ උච්චර පාරමිතා කරපු මහබෝසත් වහන්සේ කොච්චර ප්‍රපංච කරාද අත්තිකිලමතාන යෝගේ හොඳ නැහැ කාමසික කාමසිකල් කාණේ හොඳ නැහැ අත්තිකිලමතාන යෝගයට කොච්චර කෙලවර දැනගන් ගියා ඒහිත දුන්නේවත් නැහැ ලකුණක් දැන් බෑන වැරදි පාර කියලා ඉතින් කාමසිකල් කාණේ ඉන්න වෙලාවේදී රාමේශ්වර රාමේශෝබ කියලා මාළිගාවල ඉඳගෙන කුමාරයන් කුමරිකාවන් එක්ක ඒ කාමභෝගී ගත කරන වෙලාවේ දැක්කෙත් නැහැ. ඒක නිසා මේ හරි පාරට වැටෙන්න අපි අවුරුදු 6ක් දඟලනවා නම් ඒක මොකද්ද මේ මාබෝතන්නවා ඒත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරපෙන්නේ. මම කියන්නේ දුෂ්කර ක්‍රියා කරලා කියලා කියන්නේ මේ හිතවිලි බහුලකම විතරක් නෙවෙයි ඒකත් එකක්. ඉතින් මේ නිසා භාවනා කරන්න ගිහිල්ලා යම් කෙනෙක් චෝදනා කරනවා නම් මං වෙනදට වඩා මගේ හිත දොඩමලුයි. මගේ හිත හිත පිට යන ගතිය වැඩි කියලා ඒක නාගේ අහන්න ඕන ප්‍රශ්නයක් මේ හිත පිට යන ගතිය වැඩි බව දැනගත්තේ සතිය තියෙන නිසාද එහෙම නැත්නම් හිත පිට යන ගතිය සතියට බාධාවත්ද කියලා ඔක්කොම හොල්මන් සතිය නිසා තමයි අපි දන්නේවත් අඩුවා එහෙම නැත්නම් ඔක දන්නේත් නැහැ මොකද ඉතින්දා වැඩවල ඉන්නකොට ඊට වැඩි කොහොම ගොරෝසු කෙලෙස් සිද්ධ වෙන නිසා හීනූලෙන් මේක වෙන බව දන්නේ නැහැ. ඒක පොඩ්ඩකට අපි නතර කරනවා අපි. ඒවට කියනවා අපි සීල ශික්ෂාව කියලා හික්මවන. වචන කතා කෙල්ල කතා නතර කරපු ගමන් ඔන්න පේන්න පටන් ගන්නවා මේ ගොජේ නෑනේ. ඊට පස්සේ දැන් මේ පුද්ගලයාට මේ ගොජේට බුදුජානනාංශය දෙන්නේ කාම සංඥා කියලා. කාම ලෝකේ ඉන්නකොට ඒකට කියන කාම ගුණ. බලනවා කියලා වරක් නැහැ සද්ද අහනවා කියලා වරක් නැහැ ගන්ධ රස පහස බලනවා කියලා වරක් නැහැ හිතනවා කියලා වරක් නැහැ ඒව තට්ටු තට්ටු තට්ටු තට්ටු කියන ඒවට කාම ගුණ ඒකෙන් අයින් වෙලා අරණ්‍ය වෙච්ච ගමන් ඒ පුද්ගලයාගේ හිතේ කිසි වෙනසක් වෙන්නේ නැහැ එතකොට අර කිවල් දොටවල තිබුණ අර කාම ගුණයන්ගේ හේව නැල්ල කාම සංඥා වශයෙන් ඉති ගොජ දානවා ඒක කාම ඡන්දේ වෙන්න පුළුවන් ඉතින් ඒ කාම ඡන්දය දැන ගැනීම මගේ හිතේ කාම ඡන්දේ දන්නවයි කියලා කියන්නේ කාම ගුණ ප්‍රතිෂ්ඨාපනය කිරීමක් කියලා දැනගන්න කොච්චර හිත සත්පුරුෂ වෙන්න ඕනද කියලා හිතන්න. මම නැවතත් කියනවා මේක මම හිතනවා තේරුම් ගන්න අමාරු වෙයි කියලා. කාම ගුණේ ගැලිලා කාම ගුණේ නතු වෙලා හිටපු කෙනෙකුට කාම ගුණය නෙවෙයි දැම්මට තියෙන්නේ කාම ඡන්දේ. ඒ ගුරුසු කාම නෙවෙයි. ඒකේ හේව නැල්ල. ඒ නිසා මගේ හිතේ මේ තියෙන කාම ඡන්දේ කියලා දැනගන්නකොට නොදන්නා උපදේශ ලැබපු ඕනම කෙනෙක් පශ්චාත්තාප වෙනවා. නමුත් ඒක සතුටු වෙන්න ඕනේ කාරණාවක්. කාමගුණ තියෙන තාක්කල් කාමච්ඡන්දේ ඉන්නේ නැහැ. කාමගුණ සාර්ථකව අයින් වෙනාට පස්සේ තමයි කාමච්ඡන්දේ එන්නේ. ඒ නිසා කාමච්ඡන්දේ කියන්නේ කාම කාමයට පෙළඹිලා නැහැ. ක්‍රියාවත් වෙලා නැහැ. හිතේ ගොජ දාන. මේකට සතුටින් මොන දෙන්න පුළුවන්. කාමච්ඡන්දේ සතුටින් මොන දෙන්න පුළුවන්. මේ කාමේ නැතික මේ ලකුණක් කියලා අර තේරෙන පටන් අර ගන්නවර ගොරෝසු ටික අයින් කරපු නිසා තමයි මේ යට තියෙන සියුම් කාමච්ඡන්දය දැක්කේ. මේකට බුදුහාමුදුරෝ දෙන වචනේ කාමය කාම සංඥාවෙන් ප්‍රතිෂ්ඨාපනය කරනවා. ඒකට අපි ගොඩාක් බේරිලා ඉන්නේ. හිතේ විතරයි දැන් තියෙන ක්‍රියාවක් කියලා නැහැ. දැන් මේ කාම සංඥාව බුදුහාමුදුරට අහුකන් දීපු නිසා සීල රැකගන්න නිසා ආරණ්‍යගත වීම නිසා වෙච්ච එකක්. ඒ නිසා මේ ප්‍රශ්නේ අහනකොට බුදුහාමුදුරන්ගේ ස්වාමීන් වහන්සේ මම බොහොම අමාරුවෙන් ගෙදරින් අයින් වුණා. කාම ගුණයන්ගෙන් අයින් වුණා තාවකාලිකව ඉතිරා දැන් බලන්න මට වෙච්ච දේ. මගේ කාම සංඥාව දැන් කාමච්ඡන්දේ දැන් මේ හරකේ ගම් බැඳගත්ත ගම්මැද්ද බැඳගත්තා වගේ දඟලන කරුණාවෙන් කියන එක හරි. ඒක කාටවත් වෙන්නේ උඹේ හිත නෙමෙයි මේ හිතේ හැටි. දැන් මේ කාමච්ඡන්දය රූපාරම්මණයකින් ප්‍රතිස්ථාපනය කරන්නේ. මේ දුවන හිත එක අරමුණක බැඳීමෙන් මේ අරකට ගිහිල්ලා කනෝකට කාය වලුවා වගේ එක්කෝ ආනාපාන ගන්න එක්කෝ ඉඳගෙන ඉන්න එක ගන්න එක්කෝ වම දකුණ අරගන්න එක්කෝ ඇවිදින ඉරියව්වන මොකක් කරේ රූපාරාමණයක බඳින හැම චිත්තක්ෂණයකම කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ ඒ නිසා එක චිත්තක්ෂණයක කාට හරි කියන්න පුළුවන් නම් මගේ හිත පිටලා තියෙන මෙන්න මේ රූපාරාමණේ රූප නිමිත්තේ කන ආස්වාස එක චිත්තක්ෂණයක් නැත්නම් ප්‍රසවාසය. නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දාන්න. එවිට සක්මන් කරනකොට ඇවිදින බව දාන්න. එවිට මේ වම දමන දන්නවනම් ඒ චිත්තක්ෂණය බුදුහාමරක පැත්තෙන් බලනකොට Taman යෙදී ගත කරන රූපාරම්මණය දන්න හිතේ කාමයේ තියෙනත් බෑ කාම සංඥා තියෙනත් බෑ. දැන් මේ ඒ අරමුණට යන්න හිත ඊගාව චිත්තක්ෂණේ තිය අරමුණෙම තියාගන්න. ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්නව ඊගාරමුණ චිත්තක්ෂණේ සෞඛ්‍ය සම්පන්න ධානය අපි විත්තක්කේ යොදවනවා. කියනවා යාරමුණේ නම කියලා කතා කරන්නේ. වම නම් වම වම වම වම කියන මාත මෙනෙහි කරා. දකුණ නම් දකුණ දකුණ දකුණ කියන මෙනෙහි කරා. ආශාස නම් ආශාස ආශාස කියලා මෙනෙහි කරා. ප්‍රසවාස නම් ප්‍රසවාස ප්‍රසවාස කියලා මෙනෙහි කරා. එතකොට අපි අර නන්නත්තර වෙච්ච විතක්කය කීකර කරගෙන රූපාරම්මනේ හිත බැඳීම සඳහා නැවත නැතේ දෝනවට අපි මෙනෙහි කරනවා. මානසිකාරය කියන වචනේ පාවිච්චි කරනවා. වෙන මෙතනදී තමයි මහා සීසයරෝ මේක පුදුම විදිහට පාවිච්චි කරලා මේක ප්‍රධාන උපක්‍රමයේ වශයෙන් පාවිච්චි කළ ක්‍රමයක් හැදුවා. නන්නත්තර වෙන හිත සෞඛ්‍ය සම්පන්න මධ්‍යස්ථ අරමුණක ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක පවත්තන්න මෙනෙහි කිරීම කරන්න කියලා. මෙනෙහි කරනකොට කරන්නේ මේ වචී සංඛාරය කීකරු කරලා පාවිච්චි කරනවා දන්න අරමුණේ පවත්තා. ඒ ශාවකණ කෙනෙකුට දන්නවනම් මට ඉස්සර වෙලා කොහොමද භාවනා හරි ගියා. දැන් නම් භාවනා හරි ගියේ නැහැ. දැන් මගේ හිත දුවනවා රෙහිමේ. හැබැයි මම ඉඳගෙන ඉන්නේ. ඉතින් මේ පිට යන එක දඟලන්න එපා. ඒකේ ස්වභාවය ඉදී හැටි එහෙමයි කාමේ නැති වුණා කාම සංඥා වෙනවා. දැන් මේ කාම සංඥාව ඉඳගෙන ඉන්න බව කියන රූපාරම්මණය බඳින්න නම් නැත්නම් ඉඳගෙන ඉන්නකොට දැනෙන ආස්වාද ප්‍රසආසයේ බඳින්න නම් මේ තමන්ට සෞඛ්‍ය ගෙන දෙන්නා වූ නීවරණ දුරු කරන්නව අරමුණ මෙනෙහි කරන්න. ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට විතක්කේ අපි දැන් පාවිච්චි කරනවා Tamanට අවශ්‍ය අරමුණට හිත නංවන. ඒක බහුල වෙන්න බහුල වෙන්න නීවරණ අයින් වෙනවා. ඒතකොට කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ රූපේ ඉන්න පටන් ගන්නවා. මෙතනින් එහාට ගැඹුරකට යන්නේ. දැන් අපි හිතමු රූපේ කී කර කරගත්තයි කියලා ආස්වාද ප්‍රසවාස කී කර කරගත්තා. පිම්බීම හැකිලිම කී කර කරගත්තා. ඉඳගෙන ඉන්න බව දන්නේ කී කර කරගත්තා. පියවර හත අටක් වම දකුණ මෙනෙහි කරමින් හෝ නොකර හෝ යන්න පුළුවන් වෙනකොට මේ රූපය කාමයේ කාම සංඥාන් ප්‍රතිස්ථාපනය වුණා වගේ රූප සංඥා කාම සංඥා ප්‍රතිස්ථාපනය කිරීමට ගන්නා වූ මේ රූපය ඇඟට නොදැනි රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනවා රූපේ සිවුම් වෙලා සිවුම් වෙලා සිවුම් වෙලා ඒක නිකන් රූපේ හැවනල්ල වගේ දෙකින් එතන ආනපන ගෙවිල ගෙවිල ගෙවිල සියුම් වෙලා ආනාපාන හේවනල්ල වගේ දෙයකින් සතිය පවතින. එතකොට මේ රූපය රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනකොට මෙනෙහි කිරීම කරදරයක් වෙනවා. එතින්දි මෙනෙහි නොකර දැනගන්න ඕනේ කාමයක් නැහැ දැන් කාම සංඥාවක් නැහැ. රූපයක් තිබ්බා රූපේ දැන් ගෙවිගෙන යනවා. ඒ ගෙවෙන රූපය ආය නැවත ඉස්මතු කරන්න මෙනෙහි කරන්න එපා. මේක මේ භාවනාවේ දියුණුවක් විතක්කේ හැලීමක් දැන් බලන්න මෙනි නොකරම මේ ගෙවෙන රූපේ දිහා දිකට බලන්නේ කියලා. මම නිදර්ශනයක් කියනවා මම හිතනවා ඒක ඒක ලියුපෙකන අපහසුතාවත් වෙන්නේ නැති වෙයි කියලා. යම් වෙලාවක ආනාපාන සතිය භාවනා කරනකොට ඒක නිවිගෙන, ගෙවිගෙන, සියුම් වීගෙන, ක්ෂය වීගෙන යනකොට අනේ මම ආනාපානෙ මුලමඳාග දැක්කේ නැහැ කියලා ආයෙ මෙනෙහි කරන්න පටන් ගත්තා. අනේ මම ආනාපානෙ අතරමැද හිස්තන දැක්කේ නැහැ කියලා ආයෙ මෙනෙහි කරන්න පටන් ගත්තා. එහෙම නැත්නම් මට ආස්වාද ප්‍රසවාස වේග කර ගන්න බැරි නම් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඒක නා විතක්කේ වැරදි විදියට පාවිච්චි කරලා අර තැම්පත් වෙන ආනාපානෙ ආයෙ අවසනවා. ඒක නිසා මෙතනදී මේ කරන විතක්කේ කියන වචී සංඛාරය පාවිච්චි කළ යුතු තැනදී පාවිච්චි කළ රූපයේ දැපලේ තමා ගැනීම රූපේ දැපලේ තමාගෙන කීකර වේගන යනකොට මෙනෙහි කිරීමකින් තොරවම සත්‍ය පවත්වන්න පුළුවන්කමක් කියන එක අන්තිම සූක්ෂම වැඩක්. කඹේ ඇවිදිනා වගේ වැඩක්. ඉතින් ඒක උගදෙනේ කරන්නේ තල්ල කඩාගෙන කඹේ පැත්තේ වැටි වැටි අමාරුවෙන් තමයි කරගන්නේ. නමුත් දැනගන්න ඕනේ මෙනෙහි කළ යුතු වෙලාවෙ මෙනෙහි කරලා මෙනෙහි නොකරම ඉබේ අනායාසයෙන් අරමුණේ හිත පාත්තන්න පුළුවන් යනකොට රූපය රූප සංඥාවක් වඩටපත් වෙලා සිවුම් වෙනකොට අන්න එතනදී කියන්න පුළුවන් ඒ හිතේ රාගෙත් නැහැ ද්වේෂෙත් නැහැ මොහෙත් අන්න ඒ හිතට සත්‍යයක් ලැබුණට ඇෙන්නේ නැහැ ඒ හිතේ පරිසරයේ ශබ්ද තිබුණත් වදින්නෙත් නැහැ වැදුණත් කිපෙන්නේ නැහැ. කිපුණත් ආපහු අරමුණට ගත්ත ගමන් ඒකේ මතක සටහන් නැති වෙලා යනවා. ඒක නිසා ඒ වෙනකොට මේ මේ මේ කතා කරන්නේ ආධුනික යෝගාවචරයේ දක්ෂ යෝගාවචරයේ භාවනා අරමුණට හිත දාලා භාවනා අරමුණ හොඳට ගෙවිගෙන යනවා. එහිම හිත පවත්වනවා මෙනෙහි කිරීමක් කරන්නෙත් නැතුව අරමුණ කීකරු වෙලා ඉනකොට කොච්චර සුසර වෙනවද කියනවනම් කොච්චර එල්ල වෙනවද කියනවනම් එයාට පරිසරයේ ශබ්ද වැදගන්නේ ඒ තරම්ම එයා ඉදරංගේ ඈත් වෙච්ච නැත්නම් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයක් පවත්නවා එයාට ඒ වෙලාවේ මොනවද උනේ ශබ්දවල කියලා නෑ වුණාම නෙවෙයි නමුත් පරිච්ඡේද වල නැත්තර කරනකොට මොනම දෙයක්වත් මතකෙ හිටින්නේ නෑ ලොකු අරසාවක් තියෙන නිසා මේ රහත් වෙන්නම ඉස්තර වෙලා රහත් වෙන්නේ නැතුව තමයි දැනගන්න පුළුවන් රාග ద్వේෂ මොහ නැතිනම් ශබ්ද අපට කරදර කරන්නේ ශබ්ද අපට කරදර කරන්නේ අපේ හිතේ තෙතපාන් කැලලකට වාසයේ තියෙන පුස් läගගන්නේ පාන් කැලලේ තෙතකම නිසා පාන් කැලල ටෝස් කරලා තිබ්බොත් ඒ පුස් වැඩගන්නේ නැහැ පිළිච්ච පාන් කැලලට වාතයේ තියෙන පුස් වැඩගන්නේ නැහැ ඒක වැඩි වෙලා හිටිනවා ඒ නිසා පරිසරයේ තියෙන කෙලස් ශබ්ද අපිට වැදගන්නේ හිත කෙලස් තෙතමනේ වැඩි නම් තමයි. කෙලස් තෙතමනේ අඩු කරපු වෙලාවක් මම මේ නිදර්ශනය කරලා පෙන්නන්නේ. මෙනෙහි කිරීමකින් නැතුව තොරව අනායාසයෙන් සම්මන කෙරෙනවා නම් අනායාසයෙන් පරියන්ක භාවනාව කෙරෙනවා නම් එහෙම නැත්නම් තමන් කරන වැඩකට මුළු හිත යොදලා කරනකොට හිනකම්වත් ගන්නන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඊට පස්සේ නැගිටලා පස්සේ කියනවා හරි වැඩි මට නිින්ද ගිල්ලක් දන්නේ මේ නැගිටලා කරනකොට මොකක්වත් මතක නැහැ කියලා. මතක නැහැ නෙවෙයි කෙලස් නැහැ. මතක තියෙනවා නම් කෙලස්. මතකෙට අල්ලන්නේ තේත ගතිය. තේත ගතිය කියන්නේ රාග ද්වේෂ මොහොත. දවසක් මේ ਸਰවචනාංශදී පුකුසාති කුස කියන ශ්‍රාවකේ පුද්ගලයාගේ ගෝලේ කම්බිලා කියනවා. අපේ ගුරුන් වහන්සේ හරියම දක්ෂයි ස්වාමීන් වහන්සේ මම උන්වහන්සේ දෙකයි කරු කරන්නේ. අපේ ගුරුන් වහන්සේක මම ගමනක් ගියා යනකොට ගුරුන් වහන්සේක පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න ඕනේ කියලා ඉතින් පාරයිනම ආදරයක් හදලා දුන්නා. එයා එහෙම සමාජිකව සමාය දුනා. කල් 500ක් ගියා ස්වාමීන් වහන්සේ පුදුමාකාර දුවිල්ලක්. අන්තිමට නැගිටලා බලනකොට මුළු ඇඟම දෝරු පාට වෙලා. ඉතින් නැගිටලා ඇහුවලු මොකද මගේ ඇඟ දෝරු පාට වෙලා තියෙන්නේ. ඉතින් මං කිව්වා මේ කල් 500ක් ගියා ඔබතුමට ඇහුන්නේ නැද්ද කියලා නෑ මට ඇහුන්නේ. මට දැනුනේ නැහැ. මොකද මම හිතේ ගැඹුරු සමාධියක් කියලා. ඒක කිව්වට පස්සේ බුදුජානනාංශ කියනවා ඔය පේනවනේ. තමන්ගේ හිතේ කෙලෙස් නැති තැනකට ගියාම ජල්පන්තිය ගියත් දෝවිලි ගියත් කාණක් නැහැ. ඒකද ලොකු මට වෙච්ච වැඩක් මං කියන්නේ මෙන්න මෙහෙමයි මට. මම ගිහිල්ලා පිටුරු මඩුවක ඒ කියන්නේ කුඹුරක් මැද හදලා තියෙන පිටුරු මඩුවක මම භාවනා කර කර හිටියා. මං යනකොට කවුරක්වත් හිටියේ නැහැ. මම මෙච්චර වෙලා භාවනා කරලා ඉල්ල ගියාට පස්සේ පස්සේ බලන මුළු කුඹුරු පුරා සෙනඟ. එන්න සෙනඟක් ඇවිල්ලා. ඉතින් මම ඒ සම්මන් කරන ගමන් බැලුවා මොකද මේ සෙනඟ කියලා ඊළඟට කතා කරලා ඇහුවා. මේ මොකද සෙනඟ කියලා? එහි දැන් පොඩ්ඩක් ඉඳලා හින වැස්සක් වැස්සනේ අකුණක් ගන්නනේ නියම සහෝදර දෙන්නෙක් මරුණා. හරක් බණක් නරනවා. ඉතින් මේ ගම්ම ඇවිල්ලා ඉන්නේ මේ කලබලයට කියලා. ඒකල ඊළඟට යනවා ඔබතුමා කොහෙද හිටියේ? මං හිටියේ මෙතන ළමයි. නින්න ගිහලා නෑ. ක්ලාන්ත වෙලා නැහැ. එතකොට බුදුරජාණන් ආනවාර 500ක් ගැල් යනකොට නැහිච්ච එකද වඩා ලොකු. නැත්නම් එන ගහමින් අකුළු ගහමින් එතනම කුකුට දෙන්නෙක් මැරෙද්දි ඒක නැහිච්ච එකද වඩා ලොකු කියලා. වැදගත් නැහැ. ඒවා මේ හිත යටපත් කරන්නේ නැහැ. මොකද හිත තියෙන්නේ රාග ද්වේෂ මොහ නැත්නක. ඒක නිසා ඒ දේ කවදා හරි දැක්කට පස්සේ පොඩ්ඩක් හරි එහෙම කිට්ටුවට ගියාට පස්සේ තේරෙනවා. ශබ්ද අපට කරදර කරනවා නෙවෙයි අපි ශබ්ද වලට කරදර කරන්නේ. අපේ තියෙන රාග දේශ මොහ නිසා තමයි ශබ්ද වලට කරදර කරන්නේ. ඉතින් ඒ නිසා භාවනා කරන එක්කනාට ආධුනිකයට කෙලස් නම් ප්‍රමාණයකට తాවකාලිකව යටවත් වෙන්න ඉස්සෙල්ලා මේ පුංචි ශබ්ද ප්‍රවාහ හරියට කරදර කරනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන පුළුවන් තරම් කියනවා විවේක ස්ථාන වල හදන්න. මොකද නැත්තම් අර ප්‍රථම ඥානස සද්දෝ කණ්ඨෝ කියලා පුදුජන්නාංශේ වචනයක් කියනවා. ප්‍රථම ධානයේ දක්වාම මේ සද්ද හිත හුරනවා කියන. කට්ටක් වගේ කියන. මොකද පළවෙනි ධානයේ අනකම විතක්ක ਵਿਚාර වැඩ. දෙවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර නැහැ. ඊට පස්සේ ඒකට සමවැදිලා හොඳ ප්‍රණීත මට්ටමේ එනකොට සද්ද වලින් කරදරයක් එන්නේ නැහැ. මොකද ඒක කල්පනා කරන්න කියන්නේ නැහැ. දෙවෙනි ධ්‍යාන ඔයාලා ළඟ ඉන්නේ කියලා ළඟට ගිහලා කහින්න යන්න එපා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. ඔය ප්‍රශ්න නෑ ඔයා දෙවෙනි ධ්‍යානෙ ඉන්නේ මම කතර කමන්නේ ඒක නෙවෙයි. මම කියන්නේ පළවෙනි ධ්‍යානෙ ඉන්නකොට ඒක කණ්ඨකයක්. කට්ටක් වගේ කියලා. ඒ නිසා පුළුවන් තරම් නිස්සබ්දව කරන්න. හැම කෙනාම ආධුනිකයෝනේ අපි. ඒ වැඩේ කරන්න ඕන නමුත් මේ එනේන සද්දත් එක්ක ගැටෙන්න පටන් අරගත්තොත් කවදාකවත් අපි අරමුණට හිත දාන්නේ අපි කවදාකවත් මෙනෙහි කිරීම දන්නේ අපි කරන්න තියෙන්නේ සද්දත් එක්ක ගැටි ගැටි. ඒ කියන්නේ අපි රාග ද්වේෂමෝ වඩනවා. තව තවත් කෙලෙස් වලට පොහොර දෙනවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ ළඟ ළඟ මෙනෙහි කරලා නැත්නම් සද්ද භාවනා මට්ටමට එනකම් පුළුවන් තරම් සද්ද නැත්නක ඇසුරු කරන්න. සද්ද නැත්නම් අපට ඇසුරු කරන්න සංසාරේ උපේලා තියෙන ඉබයි අපි මේක. දකින දකින එක්කත් කච කච කරලා කතා කරන මනුස්සයර පින්නේ ඌ ගියේ දැනක බල්ලෙක් කරින කම්බට ගන්න. ඔගේ කර්ම ශක්තිය ගානකොල කාරි ගවන්නේ අත්තක්ම දිලා ජන්ජර ගන්න සද්දයක් හරි එයි. මොකද මේ කර්ම උපයන්නවා. ඒ නිසා මට තියන්නේ මේක උපයන්නත් පටන් අරගන්න. උපයපෙකින් ප්‍රයෝජන ගන්නත් පටන් අරගන්න නිසද්ද භාවයට යන්න ඕනේ. ගියාට පස්සේ තේරෙනවා යම් මට්ටමකට වඩා ගත්තට පස්සේ මේ කම්මලේ බල්ලට හින ගැවුවට ගහනක් නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. උරුකම නිසා නෙවෙයි භාවනාව නිසා කෙලෙස් අඩු වෙනට යම් මට්ටමකට ගියාට පස්සේ කියන්න කෙසේ කිව්වත් අහන්නාට සිවුතින් අහන්න පුළුවන්. ඒ මනුස්සයා තමයි බයිනවා වෙන්න පුළුවන් නමුත් කලබල වෙන්න දෙයක් නැහැ. ඒ මනුස්සයාගේ තියෙන ගතිය දෙමස බැන්නට බාර ගන්න එක මගේ වැඩේ. බාර ගන්න නැතුව හිටියොත් ඔක්කොම අහෝසිනේ. බාර ගැනිල්ලේ නෑර මං සදිනන. ඔය ආන්දර බණ්ඩාර නායක මහත්තයා මේ ලංකාවේ කතානායක වුණාට පස්සේ ඡන්දට ඇවිල්ලා කියනවා මට මේ පාර්ලිමේන්තුව කියන එක දැනගත්තේ කතානායක වුණාට පස්සේ තමයි. ඊට ඉස්සෙල් මොනවද කියපු ගමන් මම උත්තර දෙන්න හදනවා. මට අදාළ දෙයක් කියපු ගමන් උත්තර දෙන්න හදනවා. එයා කියනවා අර මිනිසයා කරන්නේ කොහොම හරි මේ අවසන් තමයි කතා නොකර ඉන්න තරමට දෙනවා. දැන් එයාගේ අමාත්‍යංශය පිළිබඳ කවුරුහරි හොඳටම දොස් කියනවා. ඒ වෙලාවේ උත්තර දෙන්න දීගම පාර්ලිමේන්තුවද නසන්සුන් වෙන අර මිනිසෙක් කියන තමස පොඩ්ඩක් ඉන්න ඕයි කතා කරන කම මොනවද මේ පණින්නේ කියලා. ඒ වෙලාවේ කරන්නේ නෝට්ස් එක අරගන්න කතා නොකර ඉන්න. එනනම් ඉවරද කියලා අහන්න. ඉතින් අහලා උත්තර දෙන්න. ඉවරයි. මම ඒක දන්නේ කතානායක වුණාට පස්සේ තමයි ගෝව മന്ത്രിවරු කොච්චර අමනද කියලා. අර මෙහෙන් අත කතා කරන්නේ ඉතල මම උත්තර දෙන්න. ඒ තරම් කෙලස්. ඔය කතා නොකර ඉඳලා අදාළ දෙයට කතා කරන්න ගියාම නිකම්ම දෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේට වෙච්ච සිද්ධියක් ත්‍රිපිටකයෙන් සඳහන් වෙනවා. ඒක මම හිතන්නේ සමහර පොත් කියව නැත්නම් දන්නවත් ඇති. උදාන පාළිය කියනවා ඒ කතනක සර්වඥන්සේ සරත්නර සමීපයේක පැත්තක වස්සසල සංඝයත් එක්ක වැඩ ඉගෙන ගිය වෙලාවේ සංඝයාගේ පැත්තේ තියෙන ಗುಣ දැකලා මිනිසු ගොඩාක් සත්කාර සම්මාන දාන ආදී කටයුතු කරන්න පටන් ගත්තා. මේ නිසා ඒ පැත්තේ හිටපු අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සත්කාර අඩු වුණා. ලාභ සත්කාර අඩු වුණා. මේ නිසා මේගොල්ලන්ට ගොඩාක් තරහා ගියා ඊර්ෂ්‍යා කරනවා ඊට පස්සේ කෙරුවේ වන්දි බට්ටෙන්ද සල්ලි ගෙවලා සංඝයා යනකොට සංඝයාට බයිට් පටන් ගත්තා දැන් බණ්ඩාරන මාතර පිළිතිබ්බ කාලේ සංඝයාට සෝමාරාම කියනවා දැන් පහුගිය චන්ද කාලේ හග්ගෙඩිය කියලා කියනවා යනකොටම කෑ ගහනවා ඉතින් එතකොට සංඝයාට අර සමාජයේ කියන මට්ටම නැහැ හරි අවතක්කේ වලටපත් වෙනවා ඊට පස්සේ පින්න බාහිර ලැබෙන්නේ නැහැ යණ යන තැන් වල නරක වචන කියලා බයි. ඉතින් ආනන්ද හැමරට හරි හිතට අමාරුයි. මොකද හේතුව මේ පින්ගදී සංඝයාට බැලලා පව් කරගන්නවා. ඒ මැදිවට බුදුජානහන්සේට පාවා දීලා බයි. අදවලයි ගෝලියෝ කිය. ඉතින් ඒ නිසා ආනන්ද හැමරට බුදුජානහන්සේ ළඟට කියලා කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන පැත්තකට යන්න කියලා. බුදුරජාණන්සේ කියලා නෑ ඕනේ නෑ. එසේ ආයෙසට කියලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ හැලයක් ඔබ වහන්සේට මතක් කරව වහන්සේ ප්‍රතික්ෂේප කරා. මට ඒකට ආයෙසරයක් හිතෙනවා. අපි මේ පැත්තේ යමුද කියලා. දැන් බුදුන් කියන්නේ නෑ ඕනේ නෑ. ඊට තුන්වෙනි දවසේ කියලා කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මම දෙසරක් ඔබ වහන්සේට මතක් කරපුවා. බොහොම සීබුද්ධියෙන් ඒතු ප්‍රතික්ෂේප කරා. නැත්නම් තුන්වෙනි දවසේටත් කියනවා. අපි මෙහි යමු ස්වාමීන් වහන්සේ. ඒකට හඳාන්තර බුදුරජාණන් සානවානන්ද මොකද කාරණාව කියලා. එතකොට කියන මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ වන්දි බට්ටෙන්ද සල්ලි ගෙවලා එහෙම නැත්නම් තග්ස්ලට සල්ලි දීලා යණ යන සංඝයාට බයි. ඔබ වහන්සේටත් බයි. ඒ මිනිස්සු ගොඩක් පව් කරගන්නවා. ඉතින් ඒක නිසා අපි මෙතන යන්නේ බුදුනාසේ කියනවානේ අපි ගියාට පස්සේ එතෙන්දිත් බැන්න. ඒක නෙවෙයි. උන් පොඩ්ඩක් ඉන්නකෝ. ඔක ඉතින් ඔය කෘත්‍රිම වැඩ වැඩි කල් දුවන්නේ නැහැ. දවස් හතකම ඉවර වෙයි කියලා ආනන්දම්තෝ යන්න ඇරලා ගිහිල්ලත් නැහැ මට පේනවා. ආනන්දම්තෝ කිට්ටුවකින් වැඩ බුදුනාසේ උදාන ගාතාවක් කියනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනානෝච පරන්දහෙය පුසන්ති භස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යුම් භස්සා බුදුරජාණන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක කටපාඩම් කරමින් ඉඳ ඇති නැත්නම් ධර්ම සංගායනාට මතක තියෙන්නේ නැහැ නේ බුදුරජාණන් කියනවා ගමේ අපි හිටියා නගරේ හිටියා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ අපට සැපසහිත දේවල් දුක්සහිත දේවල් අහන්න ලැබෙනවා විඳින්න ලැබෙනවා මේ වත්තනානෝච පරන්දහය ඒකෙදි මේ මගේ කර්ම නිසා මට අහන්න මේක හම්බුණා කියලා Tamanට දොස් දී ගන්නත් එපා මේ ගහන බණින දොස් කියන අය දුෂ්ටියෝ කියලා අනුන්ට හේතු කරන්නත් එපා මේ ඇති වෙච්ච ගාමි අරඤ්ඤේ සුඛ දුක් අපිට ඇති වෙන සැප දුක් දෙක මේක මගේ ලැබීමට පන්ට ලැබිච්ච සැපක් නැත්නම් මගේ කර්මයට හම්බෙච්ච මට දුකක් කියලා හෝ මට මේ සැප දීපු මිනිස්සයා හොඳ කෙනෙක් මට දුක දීපු එක නරක කෙනෙක් කියලා මේ සැප දුක දෙක තමන් වශයෙන් හෝ අනුන් වශයෙන් විඳන්න යන්න එපා පුසන්ති පස්සා උපදීන් පටිච්ච ඔබ ඒ ඒ ධර්ම ස්පර්ශ කරන්නේ ඔබ ඔබේ කෙලෙස් වල හැටියට රාග ද්වේෂ මොහ සහිත එක්කන ස්පර්ශ කරනවා. රාග ද්වේෂ මොහ නැති එක්කන ස්පර්ශ කරන්නේ නැහැ. නිරූපදී උපදී කියලා කියන්නේ අපි හම්බ කරලා තියෙන දේ. එහෙම නැත්නම් මගේ රුචි අරුචිකම් ටික ගන්න පුළුවන්. නැත්නම් උපදී කියලා කියන්නේ මගේ පෞරුෂත්ව ලක්ෂණ. නැත්නම් මගේ ඇබ්බැහි, මගේ කර්ම ශක්තිය. ඉතින් ඒක නිසා මට කියන දේ මට රිදෙනවද එහෙනම් මට ප්‍රශංසාවක්ද කියලා සිද්ධ වෙන්නේ මගේ රුචි අරුචිකම් ගන්න. මම මේ රුචි අරුචිකම් ප්‍රහාණය කරපු නිරූපතින්නම් ස්පර්ශ ස්පර්ශ කරන්නේ ඉතින් ඒ ටික අපි හිතනවා ඒක වෙන්නේ රාස්ුණාට පස්සේ කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපෝ බෑ මේ ජීවිතේ කරන්න බෑ. ඒ තරම්ම අපේ හිත කෙලසිලා තියෙන නිසා අපිට මේ වැඩ පිළිවෙල මේ ජීවිතේට බෑ ලබන ආත්මෙට මෛත්‍රී බුදුහාමරටම ඉන්න වෙනවා. නමුත් මේ අතරමැදි අවස්ථාවල් බලනකොට පේනවා අපි යම් වෙලාවක මං කියපු එකක්ම ගත්තොත් මනකට ආනපන හොඳට සංසිඳිලා ගිය වෙලාවක වෙච්ච දේවල් මොනවත් මතක නැහැ අවදි වුණාට පස්සේ. ඒ වෙලාවේ සත්‍ය නැති වුණා නෙවෙයිනේ. ඒ වෙලාවේ වේදනාවක් නැති වුණා නෙවෙයිනේ. ආනාපානවත් නැති වුණා නෙවෙයිනේ. දැනීම නැහැ. දැනීම නැත්තේ මොකද? ඒ වෙලාවේදී රාග ద్వේෂ මොහ ඒ හිඳ යටපත්. ඒ කියන්නේ යටපත් කරන්න පුළුවන් බවට හොඳ නිදර්ශනයක්. ඉස්තිර නැහැ. තාම ඒක අපි උපේලා නැහැ. තාම සාක්ෂාත් කරගන්නේ නැහැ. අපිටත් අත්දකින්න පුළුවන් මේ පරියන්කේ ඉඳද්දිම මෙන්න මේ කාලය ඇතුළත වෙච්ච මොකක්වත් මතක නැහැ. මතක නැහැ කියන්නේ ස්පර්ශ ස්පර්ශ කරලා නැහැ. අන්නේ ස්පර්ශ ස්පර්ශ කරන්න නැති ගැටි උප්පත්ති ඉඳලම අපි ළඟ තිබිලා තියෙනවා. කොච්චරද කියනවනම් අපි හුදුවට රූපය අධ්‍යා හිතේ දාන බලන ඉන්න වෙලාවට අපිට ගඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, පහස දැනෙන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒ තරම් අපි රූපයට ආකර්ෂිත වෙලා. ඒක මොකටද හොඳට අහුම්කන් දීගෙන ඉන්න වෙලාවක 100%ක්ම සෝත විඥානේ ඉන්නකොට චක්ක විඥානේ වැඩ කරන විදියක් නැහැ. එන එන රූප ධර්ම සතහන් සා වර්ණ රූප සතහන් අවශ්‍ය වෙනවා. නාසයට දිවට කයට එනවා අවශ්‍ය වෙනවා. මොකද එක පැරකට එකයි පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් channel 6ක් තියෙන ටෙලිවිෂන් එකක් ගත්තොත් එක channel එකක් බලනකොට අනිත් channel වල මොනවද වෙන්නේ කියලා අපිට බලන්න බෑ. ඒක channel එකයි තියෙන්නේ. ඉතින් අපි නිකන් කිව්වොත් එහෙම කවුරු හරි මේ හොඳටම පහත්ම channel එක බලලා මේකේ පෙන්නන දේවල් පෞලේ අයරක තුලා බලන්න බෑ අපේ මහා ජරාව જાති වෙන්නන්නේ කියලා පත්‍රයට ලියන්න යනවනම් ඒක කොච්චර කුපාඩියක්ද කියලා හිතන්නේ අනිච්චනම හැමතියෙදි මේක ඒකම බලලා ඉවර වෙනකම්ම බලලා පවුල ඉස්සරහම පවුලේ පත්‍රයකට ලියන තරම් අමනයි අපේ ලෝකේ. උද ටෙලිවිෂන් එකේ channel කඩන්නත් පුළුවන් off button එකක් තියෙනවා. ඕනනම් off කළ ගන්න පුළුවන්. එන්න අපි මේ ටෙලිවිෂන් ඩ්‍රාමා හදන කට්ටිය චෝදන හදන එක ඇත්තට කරගත්තර කමන්නේ ඕන කෙනෙක්. අපිට ගැලවුම් මාර්ගයක් තියෙනවා. අපි පරණ පව කරන නිසා කොටත් අත් දෙන්න පුළුවන් අපට. එහෙම නැත්නම් දන්නේ නැතුව දැනටත් අපි මේවා කරන වෙනවා. අපි කතා කරන වැඩි එහෙනම් අපිට සද්ද ඇහෙන වැඩි වෙන්න පුළුවන්. ඒ වුණත් මේ බුදුරජාණන්සේ පෙන්නන මේ විප්ලවීය ක්‍රමේ අපි දැනට යම් ප්‍රමාණයකට අත්දකලා තියෙන ක්‍රමේ හරහා එහෙනම් මේ ලේසි මාර්ගයේ හරහා අපිට දියුණු කරගන්න පුළුවන් නම් ඒ වගේ ආනපානෙ සංසිඳුණා. මොනවක්වත් දැනෙන්නේ නැතිලා මොකද්ද කරන්න ඕන කියලා අහන්න දෙයක් නැහැ. මෙතන පෙන්නනවා රාග ද්වේෂ මොහ සාමාන්‍ය ප්‍රමාණයට යටපත් වෙලා තියෙනවා. ශබ්ද ඇහෙන්නෙත් නැහැ වෙලාවේ වේදනත් නැහැ වෙලාවේ හිතවිලිත් නැහැ වෙලාවේ ආනාපානෙත් නැහැ වෙලාවේ කියන්නේ ඒක ඔක්කොම අහෝසි වෙලා ගිහිල්ලා. ඒවා නිකම් මේ ඕෆ් කරලා තියෙන ටෙලිවිෂන් එක කියන්නේ ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක්. අල්ලගන්නේ නැහැ. මේක දිනු කරන්න අපි මොකද්ද කරන්න තියෙන්නේ? අපි තේරුම් ගන්න ඕනේ මේ රාග ద్వේෂ මොහ සහිත හිතේ මොන සද්ද ඇහුවත් කියලා දෙනවා. ඒකෙන් මනාපමනාප පාලක සංස්කාර ඇති කරනවා. අපිට මේකෙන් ගැලවෙන්න ක්‍රමයකුත් නැහැ. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ කල්ැතුම සූදානම් කරගත්ත ආරක්ෂක නිමිත්තක් තියෙනවා. ඒ වගේ දෙයක් ඇහෙනකොට හිත දාන්න ආරක්ෂක භූමියක් තියෙනවා. ආරක්ෂක භූමියට හිත ගැනීම තමයි එතනදී කරන්න තියෙන සංස්කාරය. ඒ සංස්කාර කපාදීනයක් අතර සංස්කාරය කියලා කියන ඕනේකට විසංකාරගත කිරීම. එතෙන්ද ගිහිල්ලා අතීත යුද්ධයක් වෙනකොට බංකරයක් ඇතුළට රිංගුවා වගේ. ඊටාම ශීත කාලේ මාළුවෝ ශීශිත තරණය කරනවා කියලා ගලක් අතර ගිහිල්ලා හෙල්ලෙන්න පෙරලෙන්න නැතුව ඉන්නවා. එතකොට ආහාර දහනයක් සිද්ධ වෙන්නේ නැහැ ආහාර ඇත්තෙත් නැහැ. අන්‍යෝගේ තරණයක් කරන්න පුළුවන්. මේ මේ අපිට හම්බෙලා තියෙන දුක්වලදී බින්ගයකට ඉඳගත්තා වගේ ඒක තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. කුම්භෝ වංගානි සකේ කලාපේ සමාදහම් බිකු මනෝවිතක්කේ. හිවලෙක් ළඟ ඉන්න ඉබ්බා අඬු එළියට දැම්මොත් හිවල කරනවා දන්න බව දන්නේ නෑ. අඬු ඇතුළට අරගෙන යම්තාක් හිවලගෙන් බේරෙනවද? ඒ වගේ මෙච්චර ශබ්ද පිරිච්ච ලෝකේ එන තමයි සංගීත ලෝලී ලෝකයේ අපිට බේරෙන්න තියෙන්නේ මේ අඬු බඳු ටික ඇතුළට අදගන්න. අඩුපාඩු ඇඳලා කියලා කියන්නේ කාමයට යන්නත් එපා කාම සංඥාට ඉඩ දෙන්නත් එපා. රූපෙත් කියලා රූප සංඥාට යnderලා අන්න ඒ උපයාගත් ආරක්ෂක ස්ථානේ බලන්න සක්මනේදී ගන්න පුළුවන්ද? පරියන්කේදී ගන්න පුළුවන්ද? එදිනදා ජීවිතේ ගන්න පුළුවන්ද කියලා බැලුවොත් පසුබිමේ වැටෙහි යම් වෙලාවක සද්දියෝ සද්ද නොකරන වෙලාවක් එන්න නම් ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනකට එන්න නම් භාවනාව අනායාසයෙන් එන්න. කිසියම් කරවන යොදවන දෙයක් නැහැ. බාහන සම්පූර්ණ අනායාස වෙලා එඩුගන විතක්ක ਵਿਚාරවත් නැහැ. මෙනේ කිරීමවත් නැහැ. මේක හුඟවදෙනෙක් හිතන්නේ එන්න පුළුවන් පරියන්ක විතරයි කියලා. දැන් අනායාසයෙන් සක්මනත් එන්න පුළුවන්. සක්මන් කරලා කරලා කරලා තමයි මේ පරිසරයේ සක්මන් කරාට ඒ පරිසරයෙන් සමු වෙනවා. පරිසර කී දහයක් සක්මන් කරත් තමයි ප්‍රශ්නයක් නැහැ. තමන් ඒක ඇතුලේ ගිලියගෙන ඒකට කියන අනායාසයෙන් සක්මන් කරනවා අපි නිසරණ වනේ කියන්නේ gediya pitima සක්මන් කරනවා දන්නා වෙන මොකක්වත් දන්නේ නැහැ සක්මන දන්නවා ඒ වම දකුණ වතේ හෝ මෙනෙහි කිරීමක් හෝ උතුරට යන දකුණට මොනවක් කරන්නේ සක්මන් කරන බව දන්නවා ඒ වාගෙම තමයි අපි එදිනෙදා නිචිපතා කරන වැඩ තියෙන්නේ අපි තනියම නිචිපතා කරන වැඩ දත්ම දිනවා වැසිකිලි කැසිලි කරනවා නානව කරනකොට බලන්නේ කරන වැඩේ slowly silently mindfully නැවතිල්ලේ සතිය නිස්සද්දව කරනකොට ඒ වැටේ ඉබේ වෙනකොට අපි ගියේ නිකන් හිත ගෙදර ගියා වගේ. හිත නිකන් බබා අම්මගේ උඩකට ගියා වගේ පුදුමාකාර උදේකලාවක් තියෙනවා. වැඩක් කරනවා මේ. කරනවා හිත උදේකලාව. විවේක වෙනවා. විස්ථාම වෙනවා. ඒ කරන ඒ වගේ විස්ථාම වෙනකොට කය හිත දෙකම සුවසේවාවකට වැටෙනවා. ඒ කයෙට කවදාකවත් ආතතිගත වෙන්නේ නැහැ. වෙහෙස වෙන්නේ නැහැ. නිසා මේක අපි පොඩි පොඩි වශයෙන් දැනට අත්දකලා තියෙනවායි කියලා මම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා. හැම කෙනෙක්ම අත්දකලා තියෙනවා. ඒ කෙනා දන්නවනම් මේක දියුණු කිරීමයි මේ භාවනා කරනවා කියන්නේ. මේ අල්ලගත්ත කොන දිගේ ඉදිරියට යන එකයි කරන්න තියෙන්නේ. ඒ වගේම හිතන්න ඕන අනිත් හැම කෙනාම ඉතාම ආයාසයෙන් මේ ලැබිච්ච දේ දියුණු කරන්න හදනවා. අනේ මගෙන් ඒ කෙනාට කරදරයක් නොවේවා. ආමන්ත්‍රණයක් නොවේවා. සම්බන්ධයක් නොවේවා, sannivedanayak නොවේවා. ඊට මේක වැඩි හොඳ නොකන බීනේ. මොකද ඒ කෙනාට ඒ මගේ ආමන්ත්‍රණ නිසා කරදරයක් වුණා නම් මට ආපහු එකට ගෙවෙන්න වෙනවා. ඒ නිසා බලන්න යමක් නොකර සිටීමෙන් කොච්චර පිටක් සිද්ධ වෙනවද කියලා. අපි එහෙම හිතන්නේ බෙර ගහ ගහ කොඩි හැරගෙන සාදු සාදු කියන පින්කම කුයි. මොනවත්ක්ම නොකර ඉන්නකොට ගත්තොත් මේ දෙකේ වෙනස තේරුම් ගන්න කොච්චර කල්යයිද කියලා. අර්ගදී පෙට්‍රෝල් වියදම් වෙනවා, දාඩිය දානවා, TNT පෙත්ත තියාගන්න වෙනවා, දිව යන ගොඩක් වැඩ තියෙනවා. ඔය පෙත්ත තින්ක සංවිධානය කියනවා. යමක් නොකර ඉන්න කෙනෙක් නෑ මේක නෝන්ජලයා සාසනික හැඟීමක් නෑ. යමක් නොකර සිටීමත් කෙල කෙරුවාවද කියන ප්‍රශ්නේ ඉතින් එහෙව් ලෝකයක් එක රණ්ඩු කරන්න යනවා ඒ තමයි නේ. අපිට රණ්ඩු කරන්න ඕන ගමන්නේ. ඒගොල්ලන්ට තියෙන ඇත්තටම සතෙක් මරනට වැඩිය මේ පින්කමකින් සතුටක් කරනවා හොඳයි ඒක පින. වඩා හොඳ දේ තියෙද්දී හොඳ දෙයට යනවා නම් ඒ මනුස්සකේ වඩා හොඳ දේ නොකරන තියෙන බාධාව තමයි යාගේ හොඳ ටික. නැවතත් කියනවා. හොඳ වඩා හොඳ දෙක තියෙද්දී යම් කිසි කෙනෙක් හොඳෙහි ගිලෙනවා නම් වඩා හොඳට යන්නේ නැතුව එයාගේ දියුණුවට තියෙන බාධාව තමයි එයාගේ හොඳ ටික. කිසි කෙනෙක් පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ දන්නේ මගේ හොඳ මට අරියාදුවට හිටියේ කියලා. අපිට අරියාදුවට හිටලා තියෙන අපේ හොඳ ටික විතරයි. මෙච්චර ලස්සන වටින අවස්ථාවක් හම්බෙලා වඩා හොඳ දේ කරන්න පුළුවන්කම තියෙද්දි මේ හොඳ දේට අඳුර බානවා වගේ අමනකම මරිකමක් මෝඩකමක් තවත් නැහැ. මේකට බුදුහාමස් කියන්නේ අර්ථිය කියලා. කාමාතේ පතරමසේනා ဒ ුතිය අර්ථි උච්චති. කාමේනම් පළවෙනිම මාර්ගසේනා දෙවෙනි එක තමයි අර්ථිය අධි කුසලයට කම්මැලි වීම කියලා මේක සිංහලෙන් කියනවා. අධි කුසලේ කරන්න ඕන තරම් ප්‍රස්තාව තියෙද්දී ලාමක කුසලයෙන් සතුට වෙනවා. එතකොට මේ ලාමක කුසලේ තමයි අපේ ගමන්ට වෙන බාධා. ඒක නිසා වචනේ ගැන කතා කරනකොට ඔය සියලුම දක්ෂතන් වලට වැඩිය හොඳ දේ තමයි බුදුරජාණන්සේගේ තියෙන මුනි කියන වචනේ. ඉතින් උග දෙනෙක් හිතනවා මේ ධම්මජීව හමුගේ කතා කරන්න පුළුවන් නම් ධර්මයේ පතුරවන්න ලේසි කියලා. ධර්මයේ පැතිරෙන්නේ කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්. නිස්සද්ද බණක් තියෙනවා මේ. ඇසින ස්වරූපෙන් අනික් කෙනාට බණ යනවා. වචනෙන් යනවට වැඩිය behavior is more louder than the voice කියලා කියලා තියෙනවා. ඒකෙන් තමයි ධර්ම පැතිරෙන්නේ. ඒ නිසා ඔක්කොටම ධර්ම කතිකත්තේ අවශ්‍ය කරන්නේ ඒ කත කරනවා නම් කතාවක් කරන්න වගේ රාග ද්වේෂ මොන නැති කරන මට්ටමේ ඒක ලියලා මේ තමන් කරගෙන යන වැඩේ එහෙම තමයි අපි කරගෙන යන මේ ප්‍රතිපදාව භ්‍රමචර්යය දිනුවන තියෙන ප්‍රධාන බාධාව තමයි ඔයිට මේ කතා නොකර ඉන්න බැරි කම කියලා හිතනවා. ඒක ලියලා ඒකට ගෞරව කරන්න. ඒක හරියට නැත්නම් යන්න එපා. භයානකයි පිස්සු ඇදෙන. මොකටද කතා කරගෙන ඉන්න මිනිස්සු එක සැරේ කතාව නතර කරොත් මොකුත් නැහැ ස්පීතාලියක් බෙහෙත් නැහැ. ඉතින් ටිකක් කතා කරලා තමයි. හැබැයි ඉන්දියන් අඩු කරන්න මේක. ඉන්දියන් අඩු කරන්න නැතු බැරිකමට එක සැරේ කතාව නතර කරොත් ඒක භයානකම ලෙඩක්. දැන් මේ මේ මේ රටවල මිනිස්සු පාරේ ඇවිදිනකොට බල්ලට බල්ලට පස්සේ ඉඹ ගත්තට මිනිස්සු කතා කරන්නේ නැහැ දැකලා තියෙනවද? මේ රට නම් වැඩිම අසහනී තියෙන රටක්. ඒකට හල්ලි කතා කරනකොට ගෙවන්න ඕන කවුන්සලින් කියලා පැයකට පවුන් 30ක් ගෙවන්න ඕන එංගලන්තේ. කතා කරනවා අහගෙන ඉන්නවට. සයිකියාට්‍රි කියන්නේ ඔබ ලංකාවේ කිසිම පිස්සුවක් නැහැ මොකද උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරනවා. අල්ලපුගේ ඉන්නවා නම් වෙන මොනම පිස්සුවක්වත් නැහැ. භාවනා යෝගාචර මතක තියාගෙන කතා කළ යුතු වෙලාදී දෙකෙන් කතා එක ප්‍රශ්නයක් නැහැ. ඒක අඩු වෙනවා දන්නවනම් අන්න භාවනාවේ දියුණුව. ඒ නිසා හැම කෙනෙකුටම ඒකට තිරින්ග තියෙන්න ඒක මිසක් අහන්න එපා මම සෝවාන්ද මම පළවෙනි ධ්‍යානද හතරවෙනි ධ්‍යානද ඒක වෙනම කතාවක්. කතා කිරියාවෙන් බලන්න පුළුවන්. එන්නේ එන්නේ tempat වෙන ගතියට යනවනම් අනුන්ට කරදර කරන්නේ නැහැ. ශබ්ද තරංග දීලා, ශබ්ද දූෂණේ දීලා. Taman අපේක්ෂා කරන්නේ නැහැ. පුළුවන් තරම් බලාපොරොත්තු වෙනවා. ඒ ලැබිච්ච විවේකය උදකලාව එහෙම නැත්නම් අපි කියන මේ නිශ්ශබ්ද භාවය ලැබිච්ච ලාභයක් එහෙම නැත්නම් ලැබිච්ච ප්‍රතිලාභයක් වශයෙන් සලකලා අනුන්ටත් ඒක සපේලා දෙන්න. කලේට මොකද්ද? නිකන් කතා නොකර ඉන්න එක. ඉතින් සීළු දිනාටම මේ පණිවිඩය කරගෙන යන වැඩවලට තව තවත් ධෛර්යයක් ශක්තියක් බලයක් වඩපත් වේවා කියන මාතෘකාවෙන් තියෙන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. ඉඳයි අපි පුරුදු පරිදි විඥානි ස්වර්ථයක් කරගනිමු. ඊතාවතාජාදී ගාථා සජ්ජායනාවේ උපයාසපය ගන්න ලද කුසලය අනිකුත් සියලු ලෝකවාසී සත්‍යයන් සමග මුදිතාවෙන් අනුමෝදනා ශීර්ෂයෙන් හදා බෙදා ගැනීම සඳහා එක්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු එක්තාවතාචනම්මේහි පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා විත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ සත්තානුමෝදන්තු ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මෛත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං සක්ඛා ච බුම්මට්ටා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ විදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතියේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ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 සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුඛී හොන්තු සුඛී අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිජ්ජතු